ඔය ඇත්ත මේ වෙනකොට පැවිදිලා ඉන්න බණ භාවනා කරනවා. අපේ බුදුහාමුදුරුව අපට උපදවාගත යුතු, භාවිතා කළ යුතු, වඩා තනා වඩා ගත යුතු කාරණා නමයක් කියලා දෙලා තියෙනවා දන්නවාද කියලා. කතමේ නව ධම්මා උපාදේ තප්. ඉතින් එක්කෙනෙක්වත් ඔව් නෑ කියන්න යන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන ප්‍රශ්න නෙවෙයි. මේ කත්තු කම්මිතා ප්‍රශ්න. ඒකෙන් කියලා දෙන්නේ මම දැන් මේ ඕලන්ට කියලා දෙන්නයි හදන්නේ. බුදුහාමුදුර අපිට උගන්වපු අපි විසින් අපි වගේ පූර්ණ කාණ්ඩ භාවනා කරන අය විසින් උපදවාගත යුතු ධර්ම නමයි. ඒ නමයටම සාමූහික අර්ථයක් දෙනවා නව සංඥා කියලා. සංඥා જાති නමයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපේ හිතේ වැඩ කරන හැටි. එතකොට මේ සංඥා දැනගන්නවා විතරක් නෙවෙයි ඒ වෙනුවට මෙතෙක් තිබුණු නරක දෙයක් මුලිනුපුටා දැමීමකුත් සිදු වෙනවා. දානවම නෙවෙයි දාන්න පටන් ගන්න. එතකොට තිබිච්ච වැරදි සංඥා නමයක් ප්‍රතිස්ථාපනය කරන්න මාත්‍රිකා තබනවා. ඒකට කියනවා උද්දේශය කියලා. මාත්‍රිකා තබනවා නම සංඥා, නබ සංඥා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් මේ එක එකක් නම් කොට කියනවා. පටිනිද්දේශ වශයෙන් කියන එකක එකක විස්තර කියනවා. මේක තමයි බුදුරජාණන්සේ උගන්වීම උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා ඉස්ලාම පොකුරේ නම කියනවා. සමස්ති නම. ඊට පස්සේ එක එකක් එක එකක් කඩලා කියනවා. සමහරුන්ට එතකොටම තේරෙනවා. තේරෙන්නේ නැත්නම් ඒ දේ එක එකක විස්තර වශයෙන් කියනවා. මේක මේ ಉದ್ದೇಶය කියනකොටම උග්ඝටි සංයු පුද්ගලයන්ට නිවන් ලැබෙනවායි කියනවා. මෙන්න මෙහෙම මාතෘකාවක් සරුවචනංශේ පහළ වෙලා කිව්වා කියලා නම ඇහෙනකොටම උග්ගටිතඤ්ඤු කියන්නේ උග්‍ර තීක්ෂණ බුද්ධිමත් කෙනාට එයාගේ කලේ උඩන්නමලා තියෙන. වැටෙන ඔක්කොම ඇතුළට තමයි වැටෙන්නේ. නිවන් ලැබෙනවා. එතකොට බෑනේ ඊටසේ නිද්දේශ කෙනාට කියනවා. ඒකෙන් අදහස් කරන්නේ නමේ මේකයි කියලා නම් කරනකොට අර මුණින් නමලා තිබුණ කල තියෙන කට්ටිය උඩ පැත්තට හැරෙනවා. ඒකට කියනවා විපංචිතඤ්ඤු කියලා. ඒත් බැරි නම් ඒ එක එකේ විස්තර කියනවා. ඒකට කියනවා ඤෙය්‍ය පුද්ගලයයි කියලා. ඒත් එහෙම වෙලා හරි නිවන් දකිනවා. තව જાතියක් ඉන්නේ ඔක්කොම කරත් තාම නිවන් දකින්නේ කටපාඩම් කරනවා විතරයි. ඉතින් ඊගාව ආත්මවල දැනීමට මේක පූර්ව කෘත්‍යයක් වෙනවා. ඉතින් මේ පිටිසේ ඇති ওই හතර වර්ගෙම කියනකොටම නම වශයෙන් කියනකොටම අල්ලා ගන්න කටියත් ඇති. නම් විස්තර කරනකොට අල්ලා ගන්නවා අල්ලා ගන්නවා කියලා කියන්නේ මේක සාදරෙන් බාර ගන්න. මේක කතා දෙකක් නෑ බුදුහාමුදුරගෙන් තමයි කියලා. එහෙම නැති කෙනාට විශ්වාසය ඇතිකරන්න එක එකක් අරගෙන ඉතින් හැන්දෙන් කිරිපොවන්නා වගේ පොවන්න ඕන. ඒත් ඒක අවසානෙවත් මේක විශ්වාස නැහැ මේක බුදුහාමුදුරු කියපු දෙයක් සාරිපුත්තු සාංශි කියපු දෙයක් අපිට හිතසෝ පිළිසකයක් කියලා ඉතින් ඔබ සැක කරනවා. මෙහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මයින් ඇහුවේ නැතත් හිත ඇතුලේ වමාරා කනවා. ඒ කියන්නේ සද්ධාවේ මත්කමක් තියෙනවා. තව සමහරක් ඉන්නවා කියන්නෙත් නැහැ පිළිගන්නෙත් නැහැ. හැබැයි මතු දවසක සංසාරේ යාට උදව් වෙනවා මේක. මම මේ අහලා තිබ්බා එදානම් මම මේක ප්‍රතික්ෂේප කරා අපිට මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඕගොල්ලෝ තියන්න පුළුවන්ද කියලා අනේ දැන් නම් ඒක වැඩක් වෙනවයි කියලා පදපරම් පුද්ගලයන්ට උදව් වෙනවා. ඉතින් මේ අනුව බලනකොට නව සංඥා වලින් ඉස්සල්ලාම අපි ඉගෙන ගත්තේ අසුබ සංඥාව. يعني අපි ළඟ තියෙන්නේ නිතරම සුබ සංඥාවයි. හැමදේම හොඳ පැත්තෙන් බලාගෙන මංගල කරුණු බලාගෙන භද්‍ර කරුණු හොයාගෙන නැකත් බලාගෙන අපි යනවා. ඉතින් මේ සුබ සංඥාවත් එක්ක හැම වෙලාවෙම හට ගැනීමේ පැත්තේ ලකූ නැකමක් තියෙනවා. ඒකට කැමති කෙනා වැය වෙනවා විනාශ වෙනවා ක්ෂය වෙනවා නැති වෙනවා දකින්න කැමති නැහැ. එහර සුභ සංඥාවේ තියෙන දරුණුකම. හට ගන්න බවේ කම්බ වෙනවා දකින්න හරිය කැමති. මේ පරිලෝක ගිහිල්ලා දකින්නවා දකින්න කැමති නැහැ. ඊයේ මේ වෙලාවට අපි යට තට්ටුවේ තියාගෙන හිටියා අපේ අපත්‍ය අදාලේ ස්වාමීන් වහන්සේගේ දේහේ අතට අතක් තියාගෙන ඔළුව බස්නාහිට දාගෙන ඔන්න අසුභ සංඥා කියන ඉක්මනට ගේ හොදලා දාන්න මේ ගිහලා පුච්චලා දාන්න වල්ලා දාන්න මේක තියන්න එපා. තිබ්බොත් අපලයි. මල පෙරේතෙක් කියලා එන්න ඉඩ තියෙනවා. ඕක තමයි අපි ඔක්කොටම වෙන දේ. ගියාට පස්සේ එන්න නම් එපා ගොයියෝ. ඔය කොච්චර Tamange ගෙදර කියලා හිතා හිටියත් කොච්චර වාස්තු විද්‍යාවට දේ හදලා තිබ්බත් ගිහිල්ලා ආවොත් නම් ඒ මාපේ පැත්තේ මලගෙවල් වල ගිහිල්ලා එනකොට උදැල්ලේ මිට ගලවලා අනිත් පැත්ත ගහගෙන එන්නේ. උදළු මිටි තියෙනවා පස් ටිකක් ඒකත් පිටපැත්තට හැරෙන්නේ. මිනි මිනි මිනි වලේ කපනකොට ඉතුරුච්ච බස්තියක් හරි දෙනොත් ඕක දිගේ හරි ගෙදර එන්න පුළුවන් කියලා ඒකත් පිටපැත්තට හරවාගෙන ඉන්න මොකද ඉන්නකන් තමයි ඔය සුබ ඔක්කොම තියෙන්නේ. මේකෙන් පොඩ්ඩ මැරිච්ච ගමන් ඒ ඒ දේහයට කරන ඇටි ඒ කටයුතු දිහා බලනකොට ඒ අසුබය අවමංගල්‍යයක් විදිහට සලකනවා. අභද්‍ර දෙයක්. අයියෝ කියන. එහෙනම් ඒ තරම් සුබ සංඥාවක් ඉන්නේ. ඒ නිසා අසුබ සංඥාව යෝගාවචරයක් වඩනකොට ඒකට කියන්නේ කලකිරෙනවායි කිය. කලකිනවා කියන්නේ පශ්චාත්තාවපයක්. වැරදිලා කරගන්න දෙයක් නැතිකොට එන එකක් කියලා කියන්නේ. නමුත් මෙතන මේ කියන දන එහෙම එකක් නෙවෙයි. වැරදිලා පෙරදිලා ගන්න පශ්චාත්තාවපයක් නෙවෙයි. මේ සුබේ වශයෙන් ගන්නේ හට ගන්න පැත්ත බලන අයට විතරයි. හට ගන්න හැමදේම නැති වෙනවා. නැති වෙන පැත්ත වැළුවොත් අසුබයි. ඒක අපි වලක් කළා සමාජය හදලා තියෙන්නේ. ලෙඩෙක් මහල්ලෙක් මලකනක් දකින්න බැරි සමාජයක් හදලා ලෙඩ්ඩු ස්පිරිතාල ගත කරනවා. මහල්ලෙක් මහලු නිවාසෙට දානවා. මලකඳක් ආත් විජහාට අමංගල්‍ය අධ්‍යක්ෂකට බාර දෙනවා. ඒකෙල්ල ඔක්කොම පුරංගනාවන් පුරවැසියන් බොහොම සතුටින් ජීවත් වෙනවා. කුරුළු ලෝකේ බලන්න කවදාකවත් ලෙඩ වෙච්ච කුරුල්ලෙක් දැකලා තියෙනවද? වයසටි කුරුල්ලෙක් දැකලා තියෙනවද? මිනිහා උඩ පොඩ්ඩ බැරි වෙන කුරුළු ඔයා පණ තියෙද්දි කන්නේ. ලෙඩෙක් ඉතුරු කරන්නේ නැහැ. කුරුළු ලෝකේ තිසන් ලෝකේ කිසිම ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් නැහැ. දැක්කට අනිත් එක උර්ගයකට උනත් හතර බැරි නිවිදි පහළ වෙන්නෙත් නැහැ. දැන් කබරේ දැක්කොත් ලෙඩ වෙලා ඉන්න කබරේ කූට අනි අනිච්චන් කියලා හිතෙන්නේ නැහැ. ඌ කරන්නේ කාලා දාන එක තමයි. ඉතින් මේකේ අපට දැක් ගන්න පුළුවන්. ඒ නිසා අසුබ සංඥාව කියලා කියන්නේ ශිෂ්ටාචාරයට විරුද්ධ යෑමක් කියලා වගේ තමයි අපට පේන්නේ. ශිෂ්ට සමාජයේ නම් සුබ පැත්ත බලන්න ඕන. බුද්ධ ආගමෙත් එහෙම එකක් තියෙනවා. බුද්ධ ආගමේ මෛත්‍රී භාවනා කියන්නේ සුබ සංඥා. සුබ පරමහම්බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය. මොකද මෛත්‍රී භාවනාව නිවන් දකින්න බෑ. නිසා අපි මේ ජීවිතය අපි මේ පෙන්වන්න හදන නාඩගම ඉවර වෙන්නේ අසුබෙන්. ඒක වහගන්න අපි කරන සෙල්ලම් බලනකොට දන්න කාලෙම ඉන්න කාලෙම තිරියන් කාලෙම පැංගිරි කාලෙම අසුබ සංඥාවට පල්ලා කිව්වට ඇහෙන්නේවත් නැහැ. හැබැයි ඒකටම ආශ කරන જાතිකුත් ඉන්නවා. ඒ කට්ටිය බොහෝ විට අත්තකිල මතාන යෝගයට ගිය කට්ටිය ශරීරයේ අසුබේ බල්බලක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ අද මාතෘකාවට එන්නේ මෙතෙක් කරපේ වගේ නම් කියවීමක් කරන්නේ මරණ සංඥාව. මරණ සංඥා අසුබ සංඥා බොහොම සමානයි. ඊයේ යට තට්ටුවේ තිබුණ එක තමයි. ඒ මරණය දකින්නට හැම කෙනාම මූණ නිකන් මල ගෙදරට වගේ හදාගෙන අඬා වැටිලා ඉන්නවා. එතන ගිහලා hina වෙලා කතා කරන්නේ එහෙම නරකයි. පොඩි ළමයි කේම ගිහලා උඩ බැනලා hina වුණොත් එහෙම කියන යන්න පැත්තට ඉන්න පා කියනවා. ඒ මල ගෙදර ඉන්නකොට ඉන්න ඕනේ මූණ නිකන් මල මිනියක වගේ හදාගෙන. ඒ අසුබෙයි මරණේ දෙක එකට තමයි තියෙන්නේ. ඉතින් ඒක බල්ලාවිලා කාටද අප්සෙට් කියලාත් අද ලියලා තිබ්බා. ඊයේ බල්ලාට ගිහිල්ලා ඇවිල්ලා පළදිනේ <laughs> බල්ලාවිලා ටිකක් අප්සෙට් වලද භාවනා කරන්න ගියාම ටිකක් අප්සෙට් වෙච්ච එක හොඳයි කියලා මට හිතෙනවා. ගොඩක් අප්සෙට් යන්න ඉඩ තියෙනවා. උඩ යායුත්තක් ඇත්තට මේක. ඒහෙරි පටික්කුල සංඥාව ආහාරයේ පටික්කුල සංඥාව. ඉතින් ඒ මිනිහ කපලා තිබුණා ඊයේ ස්වාමීන් වහන්සේගේ. ඒකේ ෆොටෝ මම දැක්කා. එහෙම දැක්කලා එනකොට මාළු කඩේ මාළු කපලා තිනවා විකුණා. අරකේ මේකේ කිසි වෙනසක්. මම දවසක් පොළඟේ කම ගැහුවා. මට කණ්ඩ හිතුණා මස් ටික. වීදුරු වගේ මස්. හරීම පිරිසුදුයි. ඔය සැමන්ටින් වල දාලා තියෙන්නේ ඒකද කියලා මට හිතුණා. ඒ ඒ විදියමයි ආය මොකක්වත්ම නැහැ පොළඟ කපලා ගත්තාම ගහන්න කපලා දුන්නොත් එහෙම හරි ගසලා කිසිම අප්‍රියාවක් එන්නේ නැහැ. ඒ තරම් මස හරීම පිරිසුදුයි. ඉතින් අපි ගිහිල්ලා මෙච්චර ගාණක් ගෙවලා ගන්න ආහාරය කියන්නේ හොඳ හරිය. බුද්ධජානසිවට කියන්නේ පණීත බෝධන කියලා. මංචෝ මත්තා මත්තා කීරං දදී ගොඩමස්, දීමස්, කිරි සහ දී කිරි වලට කියන්නේ ප්‍රණීත භෝජන. වඩා හොඳ දේවල් කියලා. ඉතින් ඒව කනකොට දන්නවනේ මේ මොකාද සතා කියලා බෝඩ් එකේ නම් ගහලා තියෙන මැකරල් මත්ස්‍යයාද කියලා තමයි. දෙනකොට අර චීන ගිය මහත්තයෙක් කියන යුනිවර්සිටි එක ගාව තියෙනවලු මේ ෂෝට් ටීට්ස් කඩයක් රෝල්ස් එහෙම පුදුම රසයි. ඉතින් එයා කියනවා මාත් කියාවක් දන්නේ නැතුළු අවුරුදු 15කට පස්සේ ඇල්ලුවාලු ළඟ තියෙන ආමංගල්‍යදාර ඒ සබා මේකට කියන මිනිවල කලවේ මස එතෙන්දලු යන්නේ. ඉතින් අහුවෙන්නේත් නැහැ. ඒ අහුවෙන්නේ නැහැ සාමාන්‍ය කාටවත් කිව්වට දන්නේ නැහැ. මොකද හිට්ලරුත් ඒ වැඩේ කරා. මරණ ජූස්ලා මරපු ජූස්ලා ගෙනාවට පස්සේ ගිය මේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් විතර පණ බේරගෙන අවිල්ල තිබුණා. ඒ මිනිවල මේ ප්‍රධාන මස් කුට්ටි නැතිලු. ඒවා තම්බලා නිකයට දෙනවා. ඉතින් ඒකටත් ආහාරයේ පටික්කුල සංඥාව ඉතින් මාළුගේ කකුලයි මිනිස්සුගේ කකුලයි මොකද්ද ප්‍රශ්නේ අර වෙලා තියෙන්නේ මාළුවන්න කකුල් නැති එක විතර. කකුල් තිබුණා නම් ඕක කිසිම ගාණක් නැහැ. ඒ ඔස් මේ බුරුමේ ගෙම්බි කකුල්. ගෝණි භාගයක් ගෙනල්ලා තියාගෙන විකුණනවා. ඒ වි ස්පෙෂල් ගෙම්බෝ සාමාන්‍ය අපි වගේ ඉන්නේ ගාන සෙලෙක්ක ගෙම්බෝ නෙවෙයි. හොඳ ಜಾති ගෙම්බෝ జాතියක් ඉන්නවා. අනිත් එක මේ පතංගියෝ පතංගිය කියලා කියන පළඟැටියක් කියන කොළ පාට නැති දුඹුරු පාට හරි ලොකුයි ඒක. ඒක හුණ්ඩුවේ විකුණන්නේ. හුණ්ඩුවේ මැනලා විකුණන්නේ. ඉන්න ගණන් කොළට ආපු ගමන් යනවා. ඉතින් අපි වෙජිටේරියන් අපි එළවලු කන්නේ හැබැයි අපිට දෙන කෑම වල සුප් වලට හරි මේ පොඩ්ඩක් රසකාරක වශයෙන් දාන්නේ ඔය කැරපොත්තේ පුඩු කරලා දානවා එහෙම නැත්නම් කූඹි ටිකක් පොඩි කරලා දානවා මේ ළඟදි මට පෙන්නවා මේ කැරපොතු ෆාම් එකක් චීනි පුංචි පුංචි පතුරු ගහලා කාර් එක රේඩියේටර් එක වගේ කැරපොත්තු ලක්ෂ ගාණක් ඉතින් ඔක්කොම දාලා චස් ගාලා දාපුවම ගින්නරට හේම කර වෙනවා ඊට පස්සේ ඒකේ කරගෙන වේලිච්ච මිරිස් කරලා කනකොට තියෙන බැද මිරිස් එච්චරම දාන්න ඉතින් කාලා පෙන්නන ඕන්න ආහාරේ ඔය හොඳ දේවල් ඕගොල්ලෝ හිතාන ඉන්නවා මේ අජිනමොටෝ කියලා රසකාරක කියලා එන්නේ දේවල් වල තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. මොකක් හරි බඩ බොක්කක් තමයි. ඒව සාමාන්‍ය ඔය එළවලු කොස් කොස් තෙල් වල නැහැ. ඒක තියෙන්නේ රසකාරක හොඳ දේවල් වල. ඉතින් ඒක පිළිබඳව දන්නවනම් ආහාරේ පටික්කුල සංඥාව කියන එක මෙච්චර රස කර කර කන්නේ ඒ කූඹින්ගේ කුඩු කූඹි කඩු කරලා ගත්තොත් හරිම සක්‍රීය ශක්තියක් වෙනවලු ඇඟට. මොකද කූඹියා නිතරම ක්‍රියාශක්තියකනේ ඉන්නේ. නිසා ඒව විකුණන අයගොල්ලෝ නිකන් මේ කුරුදු පතු කුඩු ඒ වගේ හරි ගැසලා දෙනවා. ඉතින් අපි ගිහලා ලේබල් එක බලලා හින ගාණක් ගෙවලා මේ හයි ප්‍රෝටීන් ඒ වගේ මේක විටමින් ಜಾති හිතා ගන්න බැරි ಜಾති විටමින්. අඩු ගන්න කූඹියාවත් දන්නේ නැහැ උලඟ තියනවා කිය. කොහොමඩක් අදන්නේ. උන් ඕක තමයි ආහාරය පිළිබඳ මේ රස කර කර කනකොට. ඉතින් මේ බඩ පුරව ගන්න බට්ටියක් ආවා. සත්තු මරාගෙන මාන්ත කන්න නැතුව කියලා කිව්වහම එතකොට හිතනවා මේ ලස්සන මනුස්ස ලෝකේ ඇයි අප්පා මේ බත්කේකටත් මෙච්චරම කැත වැඩ කතා කරන්නේ කෑමටත් ඔච්චර මොනවද මේ අනම්මනම් කියන්නේ කාපල්ලකෝ කාපුවාම මොකද්ද වෙන්නේ වැඩි කියලා ඒක දවසක් පුවාසක මාත් එක්ක කරනකොට ආම්දු කෙනෙක් දෙයට මේ රැයට කෑම කනවා වාස මහත්තයා දැකපු ගමන් වාස මහත්තයා පස්සෙන් පස්සට ගියාලු ඇයි මහත්තයා රැයට කවුවට අපාය යනවද කියලා ඌළු දෙILLA නෑ රැයට දාන දීලා තියෙනවා ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ සාසනය කියන එක. සාසනය හොඳ වැඩේ යන්නේ රැට. අපිට දෙන්නේ දැන් මම අවුරුදු 30ක් විතරට මට එක දවසක්වත් හම්බුනේ නැහැ. මේක වැඩක් නැහැ පටික්කුල සංඥාවක්. නමුත් කතාව එච්චරයි. මේ කෑම දාසලා වශයෙන් අපි කටයුතු කරන්න ගියාම අපි මේ කරගන්න වැඩ. ඊට පස්සේ තිබ්බි සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ප්‍රාර්ථනා පනිදි වේවා කියලා හිතන දේවල් සියල්ලෙම ලැබෙන්නේ කෙලෙස් හිතකින් හිතන හැම දෙයකින්ම ලැබෙන්නේ සංසාරේ විතරයි. කෙලෙස් සහිත හිතකින් මොන ප්‍රාර්ථනාව කරත් ඒකට අදාළ පින කෙරුවොත් හරියනවා. හරි ගියාට පස්සේ සංසාරෙම තමයි. මොකද කෙලෙසයිත හිතකින් එහා පැත්තක් ගැන හිතන්න බෑ. හිතන්නේ මේකෙම තමයි ඉතින් මේකේ තියෙන විසාකාව වගේ වේවා. අනාථ පින්නික සිතුමා වගේ වේවා. දිවි ලෝක වේවා. ඉතින් මේවා පතනවා. ගියාට පස්සේ එහෙ කියලා බලපුවම උන් බලනිනවා මෙහෙෙන්න. දිවි ලෝකේ ගියාම කියනවා අයියෝ මනුස්ස ලෝකේ ඉපදුනා නම් කොච්චර වටිනවද? ඒකට අපි හිතනවා අනේ හයියෙන් කියන්න බෑ. ඒකට අපි ගෙදර කට්ටියට ඇහුනොත් එimhe හරිම ලැජ්ජයි. මං ආවේ දිවි ලෝකේ කියලා ඒගොල්ලෝ එහෙ පාටි දානවා. ඒක නිසා මේ අකුසල හිතකින් කෙලෙසිච්ච හිතකින් මොනවා පැතුවත් හරියන්න ඉඩ තියෙනවා දහල කුසලෙ ලැබුණොත් හැබැයි සංසාරෙ දික් වෙනවා. ඒ නිසා සබ්බ ලෝකේ අනබිරත සංඥා මොනම පැතුමක්වත් පතන්න එපා. එන දෙයට පුණ දෙන්න. අද කමඨාන් සුද්ධ කරන එක එක්කෙනෙක් කියනවා මේ මං ආනාපානෙ මුල බලන්න බැලුවා නාසග නාසිම නාසිකාග්‍රේ මුල පේන්නේ නැහැ. හුස්ම පේන්නේත් නැහැ. මට පැයක් විතර මං හිටියා වේදනාව. වේදනාවේ වගනම් මෙච්චරයි. ඉතින් පටන් ගන්නකොට නාසිකාග්‍රේ හොයන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. නාසිකාග්‍රේ හොයන්න පැතුමක් තියෙනවා. ඉතින් අසාර්ථකයි. පේන දේ බලපං කිව්වහම අරක නෑ මේක නෑ කියන්න දෙයක් නෑනේ. තියෙන දේ කිව්වනම් ඉවරයි. ඒක හරියන්නේ නෑ. පැතුම් ප්‍රාර්ථනා. ඒ හතරවෙනි එක අද පස්වෙනි එක තියෙන්නේ අනිච්ච සංඥා. පස්වෙනි මාතෘකාව අනිච්ච සංඥා එතෙන් දෙන්නයි මම ගොඩාක් වෙලා ගත්තේ දැන් ඇත්තටම විනාඩි 20ක් අරගෙන තියෙනවා. කරකවන කරකවන අද ඒකට එන්න. මේ අසුභ සංඥා, මරණ සංඥා, ආහාරي පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, අනිච්ච සංඥා මේ ඔක්කොගෙම අනිත් පැත්ත තමයි අපි පතන්නේ. භාවනා කරන එනකොට අබිරතිය තියෙන්නේ අපිට කෙලෙස් අරමුණට. නික්ලේශී අරමුණට අනබිරත අරමුණ එපා වෙනවා. අඩු ගානේ දැක්කත් කමඨාන් වාර්තාවට දාන්නෙම නෑ ඒක. ඒක ඒක මඟහරවල යනවා. කිව්වොත් ඔය මොනවත් ලියලා වැඩක් නෑ. කමඨාන වැටෙච්ච ඇටි ලියන්නකෝ. කමඨාන දෙක කොච්චර වෙලා හිටියද කියලා ලියන්නකෝ. මොනවද අලගිය මුලගිය කියලා ඒක ලිය කියෙවෙන්නෙම නැහැ. නිකන් දත් හතෙන් පයින්නවා. ඒ මොකද අර අභිරතිය කරන රාග අරමුණ මට කාමේ ආවා මට ආලෝකේ ආවා මට සැහැල්ලු ආවා කියලා ඔප්පදම දමකට උල් කර කර මේ විස්තර සහිතව ලියනවා. ඒ මොකද ඒක අභිරතිය. අනබිරත සංඥා අනබිරත අරමුණ මේ වම මේ දකුණ මේ ආස්වාද මේ ප්‍රසආස කියලා තියෙනවා තමයි ඒක නිකන් අර නිකන් පතෝල හොද්දක් වගේ ඕකෙදී පාටි වලට වැඩක් නැහැ නේ පතෝල හොද්ද පාටි වලට ගන්න නැහැ නේ පාටි වලට ගන්න ගන්නේ වෙන දෙයක් නේ ඉතින් ඒ නිසා මේ පතෝල හොද්දේ තමයි වැඩේ තියෙන්නේ කියෙවෙන්නේ නැහැ මොකද හේතුව අපි අභිරත සංඥාවේ ජීවත් වෙන්නේ බුදුචානන්ස අපිට ලොකු ශ්‍රද්ධාවකින් දෙනවා අනබිරත අරමුණක් ආස්වාද ප්‍රසආස වමදක් පිම්බීම හැකිලිම කියන කොච්චර වෙලා බලන්න පුළුවන්ද ඒකට නිවන ඕනේ නම් මේ ආවේ භාවනා කරන්න මෙන්න මේක දිහා කොච්චර බලන්න ඉන්න බෑ. මොකද හේතුව කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ අරමුණ යනකොට එපා වෙනවා. ඒ ගැන ලියන්නෙත් නෑ. අර වටපිට තියෙන ඒව ඔක්කොම ලියනවා. මොකද එතනයි අබිරතිය තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් කියන ඒව කෙරේ අනාබිරත සංඥාව ඇති කරගන්න. ඒකට සමහර විටක තමන්ගේ මූල කර්මස්ථානට ප්‍රේමයක් හටගන්න ඉඩ තියෙනවා. ආදරෙන් බලන්න හිත ඉඩ තියෙනවා. ප්‍රමෝදයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. නමුත් මූල කර්මස්ථානට පයින් ගහලා වටපිට විස්තර කරන්න ගියොත් අපි පයින් ගහන්නේ නිවනටයි. අපි පයින් ගහන්නේ උදේකලාවටයි. අපි පයින් ගහන්නේ සාන්තියටයි, සාමයටයි. ওই බටේ වටේ වටපිට තියෙන හැමදේම අභිරත සංඥාව තියෙන. මෙන්න මේ පසුබිමක ඉඳගෙන අනිච්ච සංඥාව ගන්නකොට අපිට නිච්ච සංඥාව කියලා දෙන්න වෙනවා. මේ මුළු ශිෂ්ටාචාරෙම නිච්ච සංඥාව. අපි මේ ස්ථාවර කරන්න හදනවා සිංහල බෞද්ධකම. මේ බුද්ධ ආගම දිගට පවතින්න ඕනේ. අපි හදන ගෙවල් මෙච්චර කල් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ නිට්‍ය නීති පද්ධතියක් තියෙන්න ඕනේ. මම හැමදාම ජීවත් වෙන්න ඕනේ. මැරෙන්න බෑ. කියලා මේ හදලා තියෙන විවස්ථා නීති සමිති සමාගම් සේරම ඔය නිට්‍ය සංඥාවේ ඉන්න දේවල්. ඒකට දාන නීති විවස්ථා දිහා බලනකොට නොසැලෙන්න තමයි හදන්නේ. හැබැයි හදලා හැරෙනකොට නීති කඩලා ඉවරයි. ඔය නීති හදන කට්ටියමයි නීති කඩන්නේ. නීති හදන්නේ හිල්ලෙන්න පෙරලෙන්න බැරි වෙන කූඹියකට යන්න බැරි වෙන තමයි නීති හදලා පහුවෙන්ද බලනකොට කොහෙන් හරි කඩලා ගිහිල්ලා. ඒ නිසා මේ ශිෂ්ට ලෝකේ විශේෂයෙන්ම කියනවනම් ජන සමාජයේ තවත් සුවිශේෂව කියනවනම් ගණයා කෙරේ සහ කුලයා කෙරේ බැඳුනොත් ගණයා කියලා කියන්නේ ජන සමූහයකට කියනවා ගණය කියලා. කුලයක් කෙරේ බැඳුනොත් ආය කවදාකවත් එයාට අනිච්ච සංඥාව දෙන්න බෑ. එයා ඉන්නේ මේ මම බැඳිච්ච කුලේ මම බැඳිච්ච ගණය මම බැඳිච්ච සමාජේ නිට්ටය වෙන්න ඕන. ඒ නිත්‍ය එක තමයි අපි ඔක්කොම ගනුදෙනු කතා බත ඔක්කොම යන්නේ. ඉතින් එහෙව් එකට අපිට නිත්‍ය සංඥාව අඳුනලා දුන්නොත් අපිට පුළුවන් වෙයි පුදුජානංශ කෙනෙක් පහළ වෙන්නේ ඔය ඔය සෙල්ලම් කිරුවට වැල්ලේ ඔය හදපු මාලිගාව නිත්‍ය නෑ. ඔක නිකන් වැල්ලේම මාලිගාව මිදුලේ වැලි මාලිගාවේ ශක්තිපද විය ලබන්නේ හතර දිශා ජයගෙන මම හනිකේ මී කියලා කියනවනේ. නමුත් මේ හදන මාලිගාව වැල්ලේ මාලිගාවක් බව දන්නේ ඔන්න මරණේ කිට්ටු වෙනකොට. ඒක නිසා කියනවා මේ කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ හැදෙන ගෙවල් කැඩෙන ගෙවල් උඹ මොකටද හදාන්නේ. ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙංගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? අපි වැඩිම චේතනා ප්‍රාර්ථනා වලින් අලුත් අලුත් වැලි මාලිගා හදනවා. හදලා ඉව වැටෙනකොට කැඩෙනකොට ඉසాత බැඳගෙන අන්නෝ අනේ අම්මේ අපි මේක හදනකොට හිතුවද නිකමවත් මේක කැඩෙයි කියලා. මොකද පුදුම නිච්ච සංඥාවක හදන්නේ වාස්තු විද්‍යාව බලලා, දේව පූජා දීලා, නැකත් බලලා, පිරිත් කියලා, මංගල නැකත කපලා අපි විදැල්ල හදනවා. ඉතින් ඒ කවුරට මේක කඩන් වැටිච්චාම ඕම් කොන්දේ අමාරු කියලා. තමන් හද ගියටම යට වෙලා මැරෙනවා. ඉතින් මෙන්න මේ පදනම යටතේ අපි සුත්තමේ ඥාණය වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් මේ අනිච්ච සංඥාව කියන එකට හොඳට වාඩි වෙලා මේකටම බණක් අහලා මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා කල්පනා කරලා ඊට පස්සේ හුස්මේ මේ බලාන ඉන්න හුස්මේ මුල සිට මැද දක්වා වෙනසක් තියනවාද මැද සිට අග දක්වා වෙනසක් තියනවාද ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක අතර වෙනසක් තියනවාද මේ ආස්වාසේ සහ ඊගාව ආස්වාසය අතර වෙනසක් තියනවාද? එන්න එන්න එන්න ආස්වාස අතර වෙනස මොකද්ද? එන්න එන්න ප්‍රස්වාස අතර වෙනස මොකද්ද කියලා බලන්න බලන්න තියා පෙනුනත් ඒක ඒක තරහ එන්නේ අපි ළඟ තියෙන නිත්‍ය සංඥා නිසා තමයි. ඒ නිසා බුදුජානනාංශය අපිට දීලා තියෙන අරමුණ නැවත නැවත මතුවෙන ප්‍රත්‍යක්ෂණය කරලා කරන්න පුළුවන් උදාසීන අරමුණක්. දීලා ඔක දිහාම බලන්න කියනවා. පළවෙනි එක උදාසීන නිසා හිතේකට ප්‍රිය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රමෝදේ පහළ වෙන්නේ නැහැ. නමුත් මේ වගේ නේවාසික වැඩමුළුක දවස් 3-4ක් මේක කර කර ඉන්නකොට සමහරෙකුට අර අරමුණත් එක්ක ඉන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරෝ දෙන්නේ දුනු ආයෙක් විදින්න ඉගෙන ගන්නවා වගේ. අර ඈත තියෙන එල්ලෙට විදිනකොට ඒ එල්ලෙට ඊතලයේ දැවටෙන්න කොච්චර කල් යනවද කියලා. විදලා විදලා විදලා විදලා කාලයක් ගිය දවසේ ඔන්න දැවටෙන්න පුළුවන්. දැවටුණත් හරියටම තිතට වෙඩි තියන්න එල්ලේට වෙඩි තියන්න බෑ. විදින්න බෑ. තියලා තියලා තියලා ඒ එල්ලේ අරගත්තට තුවක්කෝ කොකා ගස්සනකොට මේන පිපිරිල්ලේදී පස්සට තල්ලු වෙනවා. ඊතලෙත් කට අල්ලගෙන ඉඳ අතාරිනකොටම එන ගැස්මේදී අර එල්ලේ නැති වෙනවා. ඉතියා දැනගන්න ඕනේ එල්ල කෙරුවට ගස්සන වෙලාවේදී ගත්ත එල්ල තියාගෙන කරගෙන යන්න අඩු ගානේ ලෑල්ලටවත් තියන්න කරගෙන කරගෙන යනකොට කවදා හරි තන දක්ෂ වෙඩික්කාරයෙක් හැරෙනකොටම එල්ලේ බලලා දුවන බෙල්ලට දුවන පිම්මට වෙඩි තියන්න පුළුවන් මිත්තුත් ඉන්නවා. නැතුව නෙවෙයි. මොකද එයාට ඒක පටන් ගන්නකොට කරන්න. පටන් ගන්න පොට්ට chance එකක් වෙන්න පුළුවන් කරන්න බෑ. කරන්න තියලා තියලා තියලා තියලා පුරුදු වෙලා එක එල්ලකට තියලා තියලා පුරුදු වෙලා දුවන පිම්මට වෙඩි තියනවා. එක එල්ලේට වෙඩි තියීමට සමත භාවනාව කියලා කියනවා. දුවන පිම්මට වෙඩි තිල්ලෙට විපස්සනා භාවනා කියලා කියනවා. ඉතින් කවදා හරි අරමුණට හිත දාන්න පුළුවන් වුණත් ඒක විශාල ජයග්‍රහණයක්. මොකද gedare ඉඳලා හිටියනම් මේ වෙලාවේ අපි අරමුණ මොකද්ද කියන්නේ තියා කොහෙද හිත නන්නත්තර වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ වෙලාවේ අපි gedare හිටියානම් හරියට මාළුන්ඩ පොරි දැම්ම වගේ අරක මෙහෙන් කතා කරනවා මෙහෙන් අඟට තට්ටු කරලා කතා කරනවා මෙහෙන් ටෙලිවිෂන් එක දුවනවා මෙහෙන් රේඩියෝ එක දුවනවා මෙහෙන් ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා තව එකේ කරේ නැගලා මල හොන්තු අයිනේ උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රාත්‍රීට කසපාර 300යි. හැබැයි ඉතින් ජොලි වැඩි. අර මෙහි ඉන්න වගේ ඒකාකාරී නෑ. මෙහි ඉන්නොත් හැමදාම ඉතින් ඔය පොලිමේ තැටිය කිල්ල තැටියට වට්ටි අපේ දන කාලා රැයට බුදිය ගන්නවා නැද්දකින් කියාගෙන ඊට උදේ නැගිටිනවා නැද්දකින් කියන අනේ දවසම ගත කරන්නේ නැද්දකින් කියාගෙන තමයි අර කක්කාව හරිසෝ අනානා අර කට්ටියට අනාන ඌගෙත් ටිකක් ගන්නවා ඌත් ටිකක් ගන්නවා ඌත් අපේ ගා ගන්නවා ඒක හරි ජොලි මේ මෙහි හිටියොත් අනාගාම වෙනවා අර හිටියොත් අනා ගන්නවා ඒක කොහොමඩක්වත් අනා ගන්න එක ජොලි මොකද අනිච්ච සංඥා තියෙන්නේ මේ මේ නිච්ච සංඥාව තියෙන්නේ මේ නිට්ටයයි සුඛයි සුබයි කියාගෙන ඉතින් මේ ඇවිල්ලා අරමුණට මුහුණ දැම්මාම මෙයා මේ අරමුණ කෙරෙහි ලොකු ප්‍රේමයක් හටගන්න ඉඩ තියෙනවා අනේ මට සමාධියක් ඇති වෙන්න එල්ලයක් ඇති වෙන්න කර දුන්න උර දුන්න නිකන් කාර් එකක් ගොඩ ගන්න අඩේට ගත්ත ගලක් කියලා හිතන්න. අපිට ඒ ගහට තුක්නතකින් කියන්න බෑනේ. ඒ ගල නිසානේ අපි මේක වාංගු කරලා ගත්තේ. අන්න ඒ වගේ මේ අරමුණට නිත්‍ය සංඥාව පැට වෙනවා. ඒ නිසා අරමුණේ වෙනසක් දැක්කොත් බය වෙලා හිටිනවා. ඒකට මේ වාහනයක් ගොඩ ගන්න ගත්ත අඩේ වගේ අපි මේ සංසාරේ කාමගුණ ප්‍රතික්ෂේප කරන්න කාම සංඥා ප්‍රතික්ෂේප කරන්න ගත්ත මේ අරමුණ නිමිත්ත නිට්ටය වශයෙන් බැලීම නිට්ටයත්වයට ඉඩදී බැලීමට සමත භාවනාව කියලා කියනවා. නෑ මේකත් අනිත්‍යයි. බලාන ඉන්නකොට ඉන්නකොට ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස්. ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් සිද්ධ වෙනවා. දිගට බලාන ඉන්නකොට දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියපේක ඕන දැන් රසං වාස සන්තෝ රසං අස සාමීති පජානාති වෙනවා. මේක මේ සීලෙ නැති නිසාවත් සමාධිය නැති නිසාවත් සතිය නැති නිසාවත් වෙච්ච එකක් නෙමෙයි මේක තමයි ස්වභාවය කියලා මේක වාර්තාකරනද කොච්චර ධර්ම දැනුමක් තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර බලාපොරොත්තුකින් නැත්නම් ලෑස්ති මනසකින් යන්න ඕනද කියලා. එහෙම නැත්නම් හිතන්නේ මේ දැක්ක ආනපන දැන් මේ නැතුව ගියා. ඉතින් ඊසాత බැනගෙන අඬනවා. දවසක අනිච්ච සංඥාවෙන් ගියා නම් එහෙම තමයි. ආනපන තියෙනව නැති වෙනව. ආස්වාසේ තියෙන ප්‍රසආසයට යනවා. මේ හැම වෙලාවකම එක දේ නැහැ. අර නිමිත්ත කියන වචනයට අපි තිබ්බ අඩේ ගැලපෙන්නේ නැහැ. අඩේ වෙනස් වෙනවා. මෙන්න මේක විස්තර කරන්න නම් අපි මේ කැලේකට ගිහිල්ලා පණින සතෙක් කැමරා කරන්න වීඩියෝ කැමරාවක අල්ලනකොට අපිට ට්‍රයිපෝඩ් එකක් උඩ ඉඳගෙන බලාගෙන ස්ටුඩියෝ එකට ගියා වගේ කරන්න බෑනේ. දුවන දුවන වෙලාවෙ හැටියට ඒක අරගෙන යන්න එපා. ඉන්නෙත් කැලේ. මේ සතා පණිද දන්නෙත් නැහැ. හැබැයි ෆොටෝ එක අල්ලගත්තොත් ඡාති අන්තරයි. අන්න වගේ අපි මේ අරමුණ කෙලින පෙන් කෙලිය අරමුණේ වෙනස්කම් ටික බලන්ඩ මොනතරම් අරමුණ වගලගෙන අරමුණට මූණට මූණ දාලා අරමුණ මුලිච්ච කරගෙන ඒක එහෙම බලාගෙන ඉන්න ඕනේ හැබැයි ඒක නිත්‍යයි කියලා හිතන්නේ නැතුව වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා බුදුජානක අපිට දීලා තියෙන අරමුණ දිහා බලන ආස්වාසයෙන් ප්‍රසවාසයේ වෙනස්. දෙක දෙකට කඩලා පෙන්නලා දීලා තියෙන්නේ. වමෙන් දකුණ වෙනස්. දෙක දෙකට කඩලා පෙන්නලා දීලා තියෙන්නේ. ඒ නිසා කියනවා වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි මොකක් හරි මොකක් හරි වෙනසක් තියෙනවා කියලා බලන්න කියලා. නැත්නම් ආස්වාස කරනකොටයි ප්‍රස්වාස කරනකොටයි මොකක් හරි වෙනසක් තියෙනවා කියලා බලන්න කියලා. දොරක් ඇරෙනකොටයි දොරක් වැහෙනකොටයි වෙනසක් තියෙනවා. මේ තර්ක ශාස්ත්‍රය කියනවා දොරක් භාගයට වැහිලා තියෙනවා කියලා ඉතින්. ඒකේ කෙනෙකුට කියන්න බලන් දොරක් භාගයට වැසී ඇත නැත්නම් දොරක් භාගයට ඇරී ඇත කියලා. එතකොට දොරක් භාගයට කියන එක දෙවැත්තේම නිසා කපල දැම්මොත් ඇරී ඇත සමානයි වැසී ඇත. එහෙම තමයි තර්කයේ උප පෙන්නන්නේ. දොරක් භාගයට වැසී ඇත ඒකටම කිතයි දොරක් භාගයට ඇරී ඇත. ඒක දොරක් භාගයට කියන එක සමීකරණ දෙපැත්තෙම තියෙනවා අපිට බීජ ගණිත උගන්න දෙපැත්ත කපලා දානවා. ඒකට ඇරී ඇත සමානයි වැසී ඇත. ඉතින් මේ විදිහට අපිට ආස්වාද ප්‍රසාර දෙක වෙනස පේන්නේ නැහැ සමහරලා. හුස්ම නම් පේනවා. ඇවිදිනකොට ඇවිදින බව නම් දාන්නවා. මේ වමද මේ දකුණද කියලා හිතා ගන්න බැරි වෙලා එන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම නිත්‍ය සංඥාවක් අපි ළඟ තියෙනවා. දැන් මේක බණ අහලා නෑ මං අනිත් දවසේ මෙන් බලන්න ඕනේ ඇති වෙනසක් කියන තමයි ඔය මෙනෙහි කිරීම දීලා තියෙන්නේ. ආස්වාසෙලා ආස්වාසි කියලා මෙනෙහි කරන පස්සාසි කියලා පස්සාසි මෙනෙහි කරන. මේක අත්දකින්න නැතුව අත්විඳින්න නැතුව මෙනෙහි කරුවොත් ආස්වාසෙලායි ප්‍රසාසි කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. ප්‍රසාසෙලායි ආස්වාසි කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. හිත පිට ගිහිලා මෙනෙහි කිරීම ගියොත් එහෙම වෙනවා. ආස්වාසෙලායි ප්‍රසාසි කියලා මෙනෙහි. ඒකට අපිට තේරෙනවා ඔන්න වයර් මාරු වෙලයි කිය. ඇවිදිනකොටත් මෙනෙහි කර කර මෙනෙහි කර යන්න ගියොත් අපි සාමාන්‍ය මෙනෙහි කරමින් ඉන්නවා නමුත් අපි ඉන්නේ රූප බලමින් අර පුරුද්දට වම දකුණ කියනවා. නමුත් වමට වෙලාවේ වම තියන්නේ නැහැ. දකුණු වෙලාවේ දකුණු තියන්නේ. අපි හිතමු කවුරු හරි වම වෙලාවේ වම තියනවා. දකුණු වෙලාවේ දකුණු තියන කියලා මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? මොකද්ද වමේ දකුණේ වෙනස? අත්දැකීම. බැලුවොත් ලෝකයට තේරෙයි සරුවච්චන් වහන්සේට පමණයි සමබරව ලෝකෙ ඇවිදින්න පුළුවන්. සමතිට්ඨිත පාද තියෙන සරුවච්චන් වහන්සේ. ඇවිදින හැම කෙනෙක්ම එක්ක වමට බරයි එක්ක දකුණට බරයි. ඒක දැනගන්න කොච්චර සක්මන් කරන්න වෙයි. නමුත් ඒක බොහොම ලේසියට පෙන්නලා දෙන්න පුළුවන්. ෆුට්බෝල් සෙල්ලම් කරන කෙනෙක් ඉන්නවා නම් බෝලෙට කික් එකක් දෙන්න ඕනේ නම් කකුල් දෙකෙම දෙන්න බෑ. හැමදාම කික් එක දෙන්නේ පුරුදු කරපු එක කකුලේ. ඒක ෆුට්බෝල් කරන කට්ටිය දාන්න. පාපන්දු ක්‍රීඩාව. එහෙම නැත්නම් හොප් ස්ටෙප් ඇන් ජම්ප් කියලා තියෙන තුම්ප තුම්පින්මද මොකද්ද කියලා කියනවා. ඒකෙදි පටන් ගන්නෙ තමන්ගේ හුරු කකුලෙන් තමයි. ඒකල පිම්ම පැනලා එහා පැත්තට පයින්නවා. ඒක නිසා අපිට පේනවා සමහර වමනේ වමෙන් පණින්නේ සමහර දකුණේ. කියන්නේ අපි දන්නේ නැති වුණාට අපේ කකුල් දෙක එකක් සක්‍රියයි එකක් ක්‍රියයි. අක්‍රිය කියන්නේ එක සොත්ති. සොත්ති කකුලක්. දැන් රූප සුන්දරිකාවක් ਬਾගෙට හෙළුවෙන් ඇඳගෙන අර ස්ටේජ් එකේ ඇවිදිනකොට බලන්න පද්ද පද්ද එහාට මෙහාට යනකොට පෙන්නන දේ බලන්න බුදු අම්මේ ඇස් දෙකක් මදි අපරාධේ මෝඩේ ඇස් දෙකෙන් බලන්නේ කැමරාවෙන් බලන්නේ. සි මේක බලපම් පෙන්නන වෙලාවේ හසු රැද්දකින් බලන්නේ කැමරාව අටවාගෙන ඉනවා. එතකොට බලන්න නලවර නැලවිල්ල ඔය එකීයේගේ කකුල කොර වුණා නම් මොකද වෙන්නේ කියලා බලන්න. එදාට ඔය ඔය තෙල්ලම් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඇවිදිනකොට බලන්න අපේ එක කකුල කොහොමද කොර වෙලා තියෙන්නේ. ඒකට කවදාවත් අපි ඇවිදින එක බල බල නෙවෙයි ඇවිදින්නේ. කතා කර කර යනකොට ඕ පේන්නේ නැහැ. නමුත් කවදා හරි සක්මන් කරලා දැක්කොත් මේ දෙකේ වෙනසක්. එදා ඉඳලා සුවියෙන් පටන් ගන්න. අපි හැම වෙලාවෙම ඉන්නේ අසම්බරව. ඉඳ ගන්නකොට අසම්බරව ඉන්නේ. හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රසාද දෙක සම නැහැ. වම් නාසුඩුවයි දකුණු නාසුඩුවයි සම නැහැ. ඒ කියන්නේ අපේ වාපිච්චෙන් කිපිලා තියෙන්නේ. මේක හරියට දන්නවනම් බුදුජානසෙ කොච්චරක් මේක සියුම්ම ශ්‍රී බුද්ධ ශරීරයට සම්බන්ධ කරාද කියලා කියනවනම් සර්වඥන්සේ හැමදාම උතුරට හිස දාලා නැගෙනහිරට හිස දාලා උතුර බලාගෙන දකුණු වෙලෙන් තමයි නිදාගන්නේ. ඒ මොකද වම් මැලේ දකුණු වෙලෙන් බුදියා ගත්තාම දකුණු නාස්පුඩු બ્લોක් වෙනවා. වම් නාස්පුඩු ඇරෙනවා. ඒක සාමාන්‍ය චන්ද්‍රයට සම්බන්ධ වෙයි. වම් මැලෙන් පුදියා ගත්තොත් වම් නාස්පුඩු બ્લોක් වෙනවා. නාස්පුඩු සම්බන්ධනේ සූර්යයාට. සූර්යයාට සම්බන්ධ වුණොත් ඇවිස් වෙනවා. චන්ද්‍රයාට සම්බන්ධ වුණොත් සාන්ත වෙනවා. ඒ නිසා heart attack තියෙන කට්ටියට කියනවා දකුණු මැලෙන් පුදියන්නේ. මොකද හේතුව දකුණු මැලෙන් පුදියා තාම වම් පැත්තේ හෘදේ වස්තු තියෙන එක උඩ තියෙන. ඒ නිසා ඒකට බර වැටෙන්නේ නැහැ. වම් මැලේ පුදියා ගත්තොත් හෘදේ වස්තුවට බරක් වැටලා තියෙනවා. ඒ නිසා මේ ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනසක් වමේ දකුණේ ඇවිදිනකොට දෙකේ වෙනසක් මේක නිත්‍යානුමික න්‍යායානුකූලව තියෙනවා. නමුත් සාමාන්‍ය එසේ මෙසේ බැල්මකින් බැලුවට පේන්නේ මේ වෙනස. ඒ නිසා පළවෙනි කියනවා සතෝ වාස සති සතෝ පස්ස සති. සීන් ආස්වාද කරනවා සීන් ප්‍රසවාස කරනවා. දීගං වාස සන්තෝ දීගං ආස්ස සාමිති පජානති. දීර්ඝ හුස්මක් නම් දීර්ඝ හුස්මෙන් දාන. රසං වාස සන්තෝ රසං ආස්ස සාමිති පජානති. ඉතින් මේ ආස්වාද ප්‍රසවාසයේ දැන්ලා මේ දීග බවට කෙටි බවට ප්‍රිය බවට අප්‍රිය බවට ළඟ බවට දුර බවට වෙනස් වීම පෙන්වන්නයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඇහුවොත් හුස්ම 10ක් 15ක් 20ක් 40ක් 50ක් දකින්නකොට මේකේ වෙනසක් තියෙනවද කියලා ඒක වුණොත් ඒක නිකන් ලැජ්ජාවට වගේ යෝගාවචරයට වෙයි. මොකද අර පෙනිච් එක දිගටම පිටුසිතුවම් රූමෙන් පිටු නොපාවිතී කියලා පිටුසිතුවමක් වගේ බලන් හිතනවා අනපාන. මේ නිච්ච සංඥාවේ තියෙන අනතුරුදායක தත්ත්වය. අනිච්ච සංඥාව අහලා අනිත්‍යත්වයට ඉඳ තියලා පාඩි වෙලා ඉනොට ආනාපානෙත් එනවා, පිම්බීම හැකිලිමත් එනවා, සද්දත් ඇහෙනවා, වේදනක් තියෙනවා, හිදිවිලිත් එනවා. ඒ ඔක්කොම අල්ලපන ලස්සේ එක අරමුණක් දිහා වැඩියෙන් ප්‍රමුඛතාවය දීලා බලන්නේ හිටියොත් යෝගාචරිතාම සූක්ෂම නම් එයාගේ චර්යාව බලන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් සාප්පුවක සුපර් මාකට් එකකට කවුරු හරි ඇවිල්ලා බඩු හොරකම් කරනවා. අල්ලන්නම බෑ. එතකොට සුපර් මාකට් අයිතිකාරයක් කියනවා CID එකට ගිහිල්ලා මේ බඩු වර්ගයක් යනවා. ඒක නිසා අල්ලන්න බෑ. ඉතින් අර කොන්ත්‍රාත් එක අරගන්නේ කොහමද? මට ඕනෙලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙච්චර ගහන්න අස්සම් කරනවා. එයාත් යනවා බඩු ගන්න කෙනෙක් විදිහට නිතර ගිහිල්ලා හැසිරෙනවා අරකේ. හැසින ගමන් බන්නවා කොයි කෙනෙක් හරි නිතර එනවද? ඇවිල්ලිවලා නිතර කැරකෙන දැන් අර කියනවා සාමාන්‍ය අපේ නැති වෙන්නේ මෙන්න මේ බඩු කියලා. ඒ ඒ ඒ දිහාවේ කැරකි කැරකි ඉන්නවා. ඉන්නකොට අර හොරෙක් වෙන්න පුළුවන් එකන ළඟට එනකොට මෙයා සාමාන්‍ය පාරිභෝගිකයෙක් නෙවෙයි මෙයා හොරෙක් කියලා අල්ලන්න අර රහස් පොලිසිය කෙනා කොච්චර සූක්ෂම බලන ඉන්නවද බලාන ඉඳලා මිනිහා අහුණයි කියම සැක කෙරුවයි කියලා කලබල වෙන්නේ නැතුව ඉන්න එපායි දැන් මේක තව සැරයක් බලන්න ඕන ඒක තමයි රහස් පොලිසිය පොලිසිය වෙනස පොලිසිය දුරු දනල්ලු රහස් පොලිසියට එහෙම බෑ රහස් පොලිසිය මේ මිනිස්යාම ආයේ හිටත් එනකන් හෙටත් හොරගම කරනකම් ඉන්න ඕනේ. තුන්වෙනි හැරේට විතර තමයි යා යුනිෆෝම් ඇඳගත්ත පොලිස් කාර්යව කතා කරලා කියන්නේ ඔයා එන්න ඕනේ වෙලාවට මම පෙන්නන්නම්. මෙයා මේ වෙලාවටයි එන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. මෙන්න මේ ඇඳුම් ඇඳගෙන එන්නේ. මෙන්න මෙහෙමයි මේක උස්සන්නේ. ඔයා බලලා ඔයා ඒ වෙලාවේ අල්ලන්න. එතකොට ඒ හොරා දන්නවා මම දවස් තුනක් දැන් කොටු වෙලා තියෙන්නේ. කට උත්තර නැහැ. අන්න ඒ වගේ මේ ආස්වාද ප්‍රසආසයේදී බලන්න ඕනේ මෙයා වෙස් පෙරලන හැටි. විපරිණාම වෙන හැටි. ඇතිව නැති වෙන හැටි. ආස්වාසේ ඉඳලා හද්දෙකට ගිහිල්ලා ආපහු වෙනකොට තිබුණ ආස්වාසේමද වෙන එකක්ද? කරදරයක් නැතුව ආය ආනපනට යන්න පුළුවන්ද කියලා බලන්න අපි අනිච්ච සංඥාව කියන එක හිතට වද්දා ගන්න වෙනවා. මේක අමාරු. විශේෂයෙන්ම අමාරු gedara dore ඉඳගෙන විනාඩි දවසකට විනාඩි 15ක් භාවනා කරන එක නා දවසේ පැය 24 තුනකුත් 40 විනාඩි 45ක් කියන නිච්ච සංඥාව. අර විනාඩි 15 ඔය වගේ දෙයක් හිතට දාන්න අමාරු. නමුත් මේ වගේ නිවාසික භාවනා වැඩමුළුවක අවසාන වෙනකොට මේක කියලා දුන්නොත් අපි මේ අරමුණ ගත්තේ අඩේට. ඒක නිමිත්ත ගත්තේ අඩේට. නමුත් ඒක නිමිටි කරන්න තරම් ඒකාකාරී බවක් ඒකේ තියෙනවද? නැත්නම් බලල හැරෙනකොට වෙනස් වෙන තරම් වෙනසක් මේකේ තියෙනවද කියලා බැලුවොත් මේ නිට්යයි කියපු එකම අනිත්‍යත්වයට දෙන ලකුණු දැනුයි පේන්න පටන් ගන්නවා. මෙතෙක් කල් බැලුවේ නිට්ය පැත්තෙන් බලලා. ඉතින් ඒ නිසා මේ නිට්ය සංඥාව හොඳට තේරුම් අරගන්න ඕනේ. අපි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන්නේ නිත්‍ය සංඥාව. අපි රැකියාවක නිත්‍ය ස්ථිර වෙනවා කියලා කියන්නේ. රැකියාව ස්ථිර වුණා. නිත්‍යයි. ඊට පස්සේ මට පෙන්ෂනුත් තියෙනවා. එහෙම නැත්නම් මට ප්‍රොවිඩන්ට් ෆන්ඩ්ස් තියෙනවා. ඉතින් මට හරි සන්තෝෂයි. ඉතින් නිත්‍ය සංඥා ඉතින් ගෑණියක් ගන්න පුළුවන් ඊට පස්සේ ගයක් හදන්න පුළුවන් ඊට පස්සේ වාහනයක් ගන්න පුළුවන් ඊට පස්සේ කල්බතු ක්‍රමයට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ මොකද මම රැකියාව ස්ථිරයි. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් මරනකොට පඩියේ නම් හම්බ වෙයි ඒක ගෑනින්ටත් යයි. අනත්දරු ආධාර විඳ වැන්දපුක එකට ගියා. ඉතින් ගෑණි වෙන මිනිහෙක් ගන්නවනේ. දැන් මොකද ඉස්තර වෙන්නේ? දැන් මොකද ඉස්තර වෙන්නේ? ඉතින් අර මිනිස්සෙක් ඩ්‍රයිවර් කෙනෙක් අරගත්තලු මරවලා වැඩ ගන්නවලු. බිස්නස් නගිනවලු හොෝගාලා. ඉතින් මේ මේ ඉන්න ගම මිනිහා කරපදේ ජොයින්ට් account දාලා කෝටි 13ක සල්ලි හම්බ කරලා නෝනත් එක දාලා මිනිහා heart attack කරලා මැරෙනවා. ඉතින් කලමුත් අර නෝන මහත්තයා කොහොමදත් බුදියාගෙන තියෙන ඩ්‍රයිවර් එක. නෝන මහත්තයා ඩ්‍රයිවර් බැන්දලු. බෙන්දසුපර ඩ්‍රයිවර් කිව්වලු මහන්සි වෙන වෙලාවේ මට හිතුණා මටම තමයි හම්බ කරන්න කියලා කිව්වා. මහත්තයා මැරිච්ච නිසා දන්නෙත් නැහැ ඉන්නකොට දන්නෙත් නැහැ. ඔය අපි නිත්‍ය හම්බ කරන හැම දෙයකටම අප්‍රිය දායාදයක් ඇති වෙනවා. අපි හිතන කෙනාට ඕක යන්නේ ඒ කාන්තේම අපි අකමැති කෙනෙකුට යනවා. ඒක බුදුරජාන්සේ සඳහන් කරනවා මරණ වෙලාදී අප්‍රිය දායදතාවය ඇති වුණොත් රාජසන්තක වුණා වගේ තමන්ගේ වස්තුව. නිත්‍ය වශයෙන් වෙන්න වෙන්න ඒක වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවක් මවාගෙන මේ මිනිස්සයා කරන මේ නාඩගම දැක්කහම බුදු ඇහැකට මොනව හිතේ? මෙච්චර මේ අනිත්‍ය දෙයක නිත්‍ය සංඥාවක් මවාගෙන මේගොල්ල විවස්ථා හදාන රාජ්‍ය හදාන දේශ සීමා හදාගෙන මේ කරගෙන යන සෙල්ලම අර පොඩි දරුවෝ සෙල්ලංගයක් හදාගන්නා වගේ කියලා බුදුචාන්සේ සඳහන් කරනවා. මේක කුමරි කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් වගේ කියලා. මේගොල්ලෝ දන්නේ මේක අතහැරලා යන්න වෙන බව. නිසා හැම තැනම පොටි ගාලා මකලා බොරදන් දාලා වැඩේ දීගෙන ඉන්නවා. අනේ පහුවෙන්ද වෙනකොට හබක් ඉවරයි. අරක ඉතුරු නඩවත්තේ පේනවා. දැන් මේ චිතකයක් විතරයි තුලා තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව භාවනා කරන වෙලාවේදී තරුණ වයසේ ඉන්න කෙනෙකුට මේ අනිච්ච සංඥාව දෙන එක හරිම අමාරුයි. මොකද ඒගොල්ලෝ ජීවිතේ ගොඩනගන වයසේ ඉන්නේ. ඒගොල්ලන්ට ඇහෙන්න තියන්නෙත් නැහැ දෙමව්පියෝ. අනිච්ච සංඥා කතාවක්. ඒගොල්ලන්ට නিত্য සුඛ සුබ දේ තමයි හොයලා දෙන්නේ. හැබැයි 40 50 වෙනකොට ඔන්න ඇහි සුද එනවා. බලපුවාම දෙන්නෙක් වෙලා පේනවා. කැටරක් කියලා තියෙනවා. කනෙත් නිකන් එක කන සෝ ගන්නවා. එතකොට ඇහෙනදී මෙහෙම කළා අහන්නේ. මට හුන්නේ ඔන්න වම තිනකොට දකුණ යන්නේ. ඉතින් වම දකුණ කියලා මෙනේ කරනකොට දකුණ තියලා වම කියලා කියන. කර්ණාගේ මිනිස්සු උදේ රෑමත් දාන්නේ ගිහිල්ලා දොර ඇරලා ඉතින් චූ කරනවලු. පහුවෙන දුව බලනකොට අල්මාරිය ඇරලා සාරි මේකටලු සාරි ටිකටලු චූ කරලා තියෙනවා. මිනිහා දොර කියලා ඇරලා තියෙන අල්මාරියට මිනිහාට ගහලා අල්ලා ඉතින් ඕකේ තියෙන මිනිහා ඉතින් වැරදුණයි කියලා දෙයක්වත් නැහැ. දුවට තමයි දෙන්නේ තාත්තා හින්දා මොකක් කියා ගන්න විදියකුත් නැහැ. උච්චර තමයි වයසට ගියාට පස්සේ ඔය එල්ල කතා අනම්මන මොකක්වත් නැහැ. එතකොට ඉතින් නිකට අල්ලේ තියන අනිච්චන් දුක්ඛන් සංසාරේ නොදකින්න බතන්න දෝමකින් කියලා මෙන්න නිස්සරණවනේ 100ක් කෙනෙකුත් 150ක් වෙනවා. තරුණ කාලේ එහෙම කිව්වොත් එන්න කියලා බෑ අපිට බෑ අපි එන්නේ වයසට ගියාට පස්සේ අනේ සාංශ ඉක්මනට නිවන් යන්න ක්‍රමයක් නැද්ද? මේ 60 70 පිරිලා මෙතෙක් කල්පෙන් කියලා කියලා ඉඳලා දැන් ආන මේ හදිසි ක්‍රම නැද්ද? ක්ෂණික ඉදියප්පන් වගේ ක්ෂණික පොල් කිරි වගේ නිවන් දකින්න ක්‍රම නැද්ද කියලා. එතකොට අර නිච්ච සංඥාව ඇටුවම් බහැලා. නිකමටත් කිව්වොත් මැරණ කියලා ඕක කියන්නේ නැතුව භාවනාවක් නැද්ද කියලා. මේ මරණ අනුසතිය අනම්මන නැතුව මේ සුබගෙන දෙන භාවනාවක් නැද්ද කියලා අහනවා. ඒ තරම් මේ අපි මේ බොළඳ වෙලා මේ කරන සෙල්ලම ලංකාවේ විතරයි මෙහෙමවත් කරන්න පුළුවන්. බටහිර රටකට ගිහිල්ලා අනිච්චං කියන වචනේ කිව්වොත් කුලීතන කවදාකවත් මේ මිනිස්සු කර්මස්ථානාචාර්යවරයෙක් කියලා බාරගන්නේ කියලා නාස්තිකවාදියයි කියලා කියන්නේ. අකිරියවාදයයි කියලා කියන්නේ. උච්ඡේදවාදයක් කතා කරනවා කියනවා. මෙච්චර ලස්සන ලෝකයක් තියේදී ආ දල ජාතික ආදායම මෙච්චර නගිද්දී මේ මේ සැපතියෙදී මොනවද මේ බටහිරෙන් ආසියා කරෙන් ඇවිල්ලා මේ කරන කතාව? ඌව කතා කරන්න ඉන්න එපා. අපි මේ න්‍යායවල හදාගත්තේ මොකද වෙන්නේ එතකොට? අයිසෙක් නිව්ටන් න්‍යායවල තුනක් හැදුවා. ආකිවිඩිස් තව එකක් හැදුවා. මේ හදාගත්ත න්‍යායමනේ අදි පන්දකාමරට ගියාම අපිට පැලෙන්න කුකටනන්නේ. අර සමීකරණේ මේ න්‍යාය මේ ප්‍රමේය කියලා ඉතිව කටපාඩම් කරපුවා අම්මා පාස්. අනී මේ බුදුහාමුදුරුවෝ කට දේශනාව අරිනකොටම කිය අනිච්චං කියන එක ওই විශ්වවිද්‍යාලයට කිට්ටු කරන්න පුළුවන්ද? පන්තික පන්තිකාමරයට ෆිට කරන්න පුළුවන්ද? කරන්න බෑ. මේක දියුණු වෙන්න දියුණු වෙන්න අනිච්ච සංඥාව සමාජයෙන් බැහැර බැහැර වෙලා ඔක්කොම ළමේ නිත්‍ය සංඥාට පෙළ ගැහිගෙන ඉන්නවා. ඒක නිසා බුද්ධ ඥානංශය සඳහන් කළා තියෙනවා. අපි අරමුණකට හිත දැම්මයි කියලා හිතන්නේ. අපි ආනපාන දැක්කා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම දැක්කා. ඒක වම දකුණ දැක්කාම අපි මේ සංඥාව මේක දැක්කා මේකමයි කියලා අපි ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ උරගා බලන්නේ අස්පනා අපිට දකින්නේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන හතරින් කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. මේකට කවුරුවක්වත් ආය කට උත්තර කතා කරන දෙයක් නැහැ. ඒ අරමුණට ආකාරයක් තියෙනවා. ආස්වාසයට තියෙන ආකාරය ප්‍රසවාසයට නැහැ. වමට තියෙන ආකාරය දකුණට නැහැ. ඒ නිසා අපි ආස්වාසයට වෙනම ආකාරයක් තියෙනවා ප්‍රසවාසයට වෙනම ආකාරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ලිංගයක් ඒකට ආවේනික ලකුණක් තියෙනවා. ආස්වාස කියන්නේ ඇතුළට හුස්ම පීරාගෙන අනේක. ප්‍රසවාස කියන්නේ පිටතට හුස්ම පීරාගෙන අනේක. ආකාර ලිංග නිමිත්තක් තියෙනවා. ඒක යකා යනකොට හූ කියාගෙන යන්න වගේ කිරියත්තක් බිඳගෙන යන්න වගේ අනිවාර්යයෙන්ම ලකුණක් කරගෙන යන්නේ. හුස්මක් ගන්නකොට මොකක් හරියා ලකුණක් කරගෙන යන්නේ. නාසිකාගේ අග ඔන්න සීතල කරගෙන යනවා. එතකොට යන්නේ මේ යකා. උණුසුම් කරගෙන. එතකොට යන්නේ මේ යකා. මේ වගේ ආකාර නිමිති උද්දේශ ලිංග කියලා තුනක් හැම වෙලාවෙම හැම දෙයක්ම අපිට සම්බන්ධ වෙනකොට ලකුණු තුනක් තියාගෙන යන්න. මේකට අපි ಉದ್ದೇಶයක් දෙනවා. ඒකට නමක් දානවා. ඒ ආකාරයට ඒ ලිංගෙට ඒ නිමිත්තට නමක් දානවා. ඉතින් මේ හතර තමයි අපි ප්‍රේම කරන අරමුණකට අපි සම්බන්ධ වුණයි කියලා දැනගන්න තියෙන ලකුණ. ඕනෙම ලෝකේ තියෙන අරමුණ තිබුණට ආකාරය බැලුවේ නැත්තම් ලිංග බැලුවේ නැත්තම් නිමිති බැලුවේ නැත්තම් ಉದ್ದೇಶය නැත්තම් ඒ අරමුණ අපිට අදාළ නැහැ. අපි යම් අරමුණක් අපිට ජීවිතේ සම්බන්ධ වුණා නම් ප්‍රේම කරා නම් හොඳයි කියලා හිතුවන ඒ අරමුණේ ආකාරය අපි හිතේ තියාගන්න. ඒ වගේම ලිංගය අනිත්‍යව වෙන් කර බලන ලකුණු හිතේ තියාගන්න. නිමිත්තක් ගන්න. ඊට පස්සේ ඒකට නමක් දාන්න. ඒකට අපිට දැනගන්න පුළුවන් මේ ලෝකේ කොතනක හරි අපි ලිංගයක් උද්දේශයක් නිමිත්තක් ආකාරයක් අරගෙන තියෙනවා නම් ඒ කියන්නේ අපි ඒකට ප්‍රේම කරලා තියෙනවා. ඒක කාම තණ්හාව, ඒක භව තණ්හාව, ඒක විභව තණ්හාව. මේ ලෝකේ කොච්චර දේවල් තිබුණත් අපිට අදාළ නැති දේවල් තියෙනවානේ. අපි කෝච්චි එකේ යනකොට දකින්නේ එක්කෙනෙක් දෙන්නෙක් නේ අපි දන්න කට්ටිය. අනික් කට්ටිය හිටියා අපිට ඒ කට්ටිය ආකාර මතකත් නැහැ, ලිංග මතකත් නැහැ, නිමිති මතකත් නැහැ. මිනිස්සු හිටියා. මතකට ඇවිල්ලා නැහැ. ඒගොල්ලන් නම දීලත් නැහැ. කොතනක හරි ආකාර ලිංග නිමිති උද්දේශ කියන මේ හතර දීලා තියෙනවා අපි හටි හිතින් ප්‍රේම කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ප්‍රේම කරන හැම දෙයකටම නිමිති කරන හැම දෙයකටම ආකාර ලිංග නිමිති උද්දේශ කියන එක දීලා තියෙනවා. අපිට වස්තුව ඊට පස්සේ ඕනේ නෑ. ඒ වස්තුවේ ආකාරය ලිංගයේ නිමිත්ත ಉದ್ದೇಶ තියෙනවනම් අපිට ඕනේ වැඩේ වෙනවා. ඒක නිසායි අපිට මේ කම්පියුටර් එකක් බලලා රාගය ඇති වෙන්නේ. ස්ත්‍රියවත් දෙයට බලන රාගයට වගේ මේක කම්පියුටර් දිහා බලලා ගන්න පුළුවන්. පුරුෂයෙකුට ස්ත්‍රියට පුරුෂයෙක් දිහා බලනවා. පුරුෂයෙක් දිහා බලනා වගේම පුරුෂ ආකාර, පුරුෂ ලිංග, පුරුෂ නිමිති කම්පියුටර් බල ගන්න. ෆොටෝ එකක් බලලා ගන්න පුළුවන්. අන්නේ විදිහට ඒ ආකාර ලිංග නිමිති ධම්මට පස්සේ ඒක වස්තුව ඒ දේ බවට පත් ඒක මේ අපි හදලා තියෙන ඔය සෝයා මීට් කියලා જાතියක් තියෙන. ඒ සෝයා මීට් හදන්නේ කුකුල්මස් වගේ හැඩයට ඒ සුවඳ, ඒ රස. ඒ කියන්නේ කුකුලෙක් මිටි කළා හොදි ටිකක් කරන අරකට දාන. දැම්මට පස්සේ ඉතින් කුකුල්මස් තමයි. මේවා සෝයා කුකුල්මස්. ආකාර ලිංග නිමිති ටික දැම්මට පස්සේ ආයේ නම කියලා විකුණන්න පුළුවන්. අපි පුංචි කාලේ තිබුණා මේ බෞද්ධ බිත්තර කියලා જાතියක්. ඒ කියන්නේ ඒ කුකුල් පට්ටියේම කිකිලියෝ විතරයි ඉන්නේ. කුකුලෙක් නැහැ. වයිට් ලෙගෝන් කුකුළු උන් අවුරුද්දකට බිත්තර 220ක් දානවා. දවස් 360 වැඩිම බිත්තර දාන්නේ උන්. ඉතින් අර පට්ටියට කුකුලෙක් නැති නිසා ඒ බිත්තර පැටවුන නිසා බෞද්ධයන්ට අකුසල් සිද්ධ වෙන්නේ ප්‍රෝටීන් ප්‍රමාණය හම්බ වෙනවා. බිත්තර රසක් තියෙන ඒක බෞද්ධ බිත්තර කියලා නම දැම්මට පස්සේ කන ඒක ටිකක් අප්සෙට් ගියා වැඩි කට්ටියට. කාලයක් තිබ්බා. ඉතින් අපිට අර බිත්තර කණ්ඩත් ඕනේ. පන්සිල්පද රකින්නත් ඕනේ. බිත්තර වගේ මොකක් හරි දෙනවනේ අර අපි තියෙන කෑදරකම සන්තුෂ්ත වෙනවා. ඉතින් මේ විදිහට වෙළඳ ව්‍යාපාර දන්නවා. ඒකේ ආකාරයේ ලිංගයේ සහ නිමිත්ත හදලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ කියනවා ඕගොල්ලෝ බෞද්ධයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ මේ කෑවට. ඉතින් අර මිනිස්සුගේ තියෙන අර කෑදරකම ඒකෙන් සන්තුෂ්ත කරන හැටි මේ වෙළඳ ව්‍යාපාරලෝ කරන්නේ මොච්චරයි. ප්ලාස්ටික් බඩු ඕන එකක් තියනවාද? අර ලිංගයේ අර නිමිත්ත අර ආකාරය දුන්නාට පස්සේ මිනිසුන්ට අදාළ රාගයේ, ద్వේෂයේ, මොහේ ඇති කරලා දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක පාවිච්චි කරලා අහනවා ආනන්ද යම් වෙලාවකට අපි ආස්වාසයට ආස්වාසය කියලා ಉದ್ದೇಶ නම දෙනවා. දීලා ආස්වාසයේ දිහාම බලන ඉන්නකොට ආස්වාසයේ ආකාරය නැති වෙලා ගියොත් ආස්වාසයේ ලිංගේ ලකුණ ආස්වාසයේ වෙන් කරන ලකුණ නැති වෙලා ගියොත් ඒ නිමිත්ත නැති වෙලා ගියොත් අපි කියන්නේ ආස්වාසය නැති උනායි කිය. නැති වෙලා තියෙන ආස්වාසය නෙවෙයි. ආස්වාසය දාපු ආකාරයයි උද්දේශයයි උද්දේශිකයන් නම නිමිත්තයි ලිංගයයි. ඕනම කෙනෙක් ආනපානේ කරලා බලන්න ටික වෙලා ගියාට පස්සේ ආ කියනවා මට ආනපාන නැති උනායි කියලා. ඉතින් මෙතන ඉන්න සාමාන්‍ය පොඩි කෙනෙකුටත් තේරෙන ආනපාන නැති උනා මැරෙන්න එපයි. අපිට සාමාන්‍යයෙන් කෑමක් නැතුව ඉන්න පුළුවන් මාස 6ක් 7ක්. වතුර නැතුව ඉන්න පුළුවන් දවස් 6ක් 7ක්. හුස්ම නැත්තම් ඉන්න පුළුවන් විනාඩි 6ක් 7ක්. ඉතින් මේ හුත්ම හුස්ම නැතුව මෙයා පැය භාගයක් විතර ඉන්නවා. මොකද හුස්මේ ලිංගි නැති වෙලා නිමිත්ත නැති වෙලා ආකාරයට බොහෝම හිමීට හුස්මක් වෙනවා. එයාට දැනෙන්නේ සතියත් සියුම්. හුස්මත් සියුම්. ඒකට එයා පැහැදිලිවම කියනවා මම භවනා කරා හුස්ම එන්න ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල හුස්ම නැති වුණා. එතකොට නැති වෙන්නේ හුස්මේ ආකාර නැති වෙනවා. ලිංගි නැති වෙනවා නිමිත්ත නැති වෙනවා. එතකොට ඒකට හුස්ම කියලා කියන්න බෑ. ඒක ඊට ඉස්සෙල්ලා මේ හුස්ම නැති වෙන්නේ ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස නැති වෙන. ඒක හරීම සුන්දර තැනක් මායාවක් හරි තැනක්. ඉස්සලා ආස්වාද ප්‍රසාද දෙක වෙන් කරලා පෙන්නනවා. මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන ගම උන් ටික වෙලා කරන හුස්ම ගන්නවා ආස්වාද ප්‍රසාද දෙක වෙන් කර ගන්න බෑ. ඒක හොඳට චීන කන්නඩියක් දාලා හොඳට බැලුවොත් ඕනේ නම් බලන්න පුළුවන්. නමුත් ආස්වාද ප්‍රසාද දෙක වෙනස නැති වෙනවා. මේ තියේදී බලාන හිටියොත් ආස්වාද ප්‍රසාද දෙකවත් නැති වෙනවා. ඉතින් මේ ගොරෝසුට තිබුණ ආනාපානේ සියුම් වෙලා අතිසියුම් වෙලා ගෙවිලා යනවා. මේකට කියනවා අනිච්ඡං කියලා. මේක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට පෙන්වන්න හදන දේ. ඉතින් අපි ඉසాత බඳගෙන අඬන්න ගත්තොත් බුදු අම්මේ මෙච්චර භාවනා කරපාන පාන නැති වුණෝ වෙන දෙයක් වඩටපත් වුණෝ කියලා ඒ ටික තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා ලියන වාර්තාවල තියෙන්නේ. මේ භාවනා කරන යනකොට හුස්ම වෙනස් වෙච්ච ගමන් දිග චෝදනා. මොකද ඒ වෙනස් වෙන්නේ නැතුව තියෙන්න බලාගෙන ඉන්නවා. නමුත් කොච්චර සවිස්තරව කියලා දුන්නා මේකේ ඉන්නේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා රූපාන්තරණයකටපත් වෙනවා හැඩේ වෙනස් වෙනවා වෙන දෙයක් වඩටපත් වෙනවා. ඒක අහලා නැත්නම් හිතලා තිබුණ නැත්නම් මෙයාට කලන්තය හැදෙනවා ඔළුව කරගෙන පටන් ගන්නවා පිස්සු හැදෙනවා දුවනවා নানা ප්‍රකාර වාපිච්චෙන් කෝප ඇති වෙනවා. අර නිට්ටිය වශයෙන් බලපොදේ ඒක නිට්ටිය නැති වෙනකොට අනිත්‍ය වෙනවා. ඒ පිටරට භෞතික විද්‍යා විනෝදේ පොතේ ලියලා තියෙනවා පුංචි ගයක් හදලා තියෙනවා. ඒ පුංචි ගේ ඇතුළට මිනිස්සයා නැංගලා ඒක මැද ඔන්චිලාවක් තියෙනවා. ඔන්චිලාවේ ඉඳගන්න කියනවා. ඉඳගෙන ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ඔන්චිලා දැන් මේ දොර වහලා මිනිස්සයා යනවා. ඔපරේටර් එකට වැඩ කරන එක. ඊට පස්සේ ඇරයට තියෙනවා හිමීට හිමීට ඔන්චිලා පැද්දෙනවා. ටික වෙලාවක් ගිහිල්ලා වල බලනකොට ඔන්චිලා සම්පූර්ණ මෙහා පැත්තෙන් ගිහලා මෙහා පැත්තට එනවා. අර මනසට වමන යන්න පටන් ගන්නවා දඟලනවා අයියෙන් අල්ල ගන්න බලන්න ගේ කැරකෙන්නේ මිනිස්සයා ඉන්නේ උන්චිලාවේ හෙල්ලෙන්නේ නැතුව. ඒකට කියන්නේ යකාගේ උන්චිලාව කියලා. කරකෝලගේ උඩ පැත්තෙන් දානකොට මේ වසයට වමන යනවා. හරියට මේ උන්චිල්ලා උඩින් ගිහිල්ලා මෙයා ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ. මේ වගේ සිල්ලම් බර ගාණක් තියෙනවා. ඒ තියෙනවා මම හිතන්නේ කැන්බරාවලද කොයිද? ඒ සම්පූර්ණ කෞතුකාගාරයක් විද්‍යා කෞතුකාගාරය කියලා මේ පොල්දරු දෙකක් වගේ දාලා තියෙනවා දිග පාලමක්. මේ පාලම දෙපැත්තේ වීදුරු වලින් ගහලා තියෙනවා ලොකු බිංගයක්. යනකොට බිංගේ කැරකෙනවා. අර කියන මිනිස්සු එහාට විසිනවා මෙහාට විසිනවා. ඒ ඉන්න මනුස්සයා ඉන්න තැන මොකුත් වෙන්නේ වටේ තියෙන බින්ගේ කැරකෙන. කැරුණාට පස්සේ මිනිස්සු එහා පැත්තට එකෙකුටවත් යන්න බෑ. ආපහු දුවගෙන අර ලිංග නිමිති ආකාර මාරු කෙරුවට පස්සේ මේක ඇතුලේ ඉන්න කාගේ වයර් මාරු වෙනවා. වමනේ වෙනවා කෑ ගහනවා දුවනවා භාවනා මධ්‍යස්ථාන ඉන්න සාමාන්‍ය 150කට විතර පිස්සු. ඒක ඉතින් ඉච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද පිස්සුනේ? 150ක් දැන් දැනගන්නවා වැඩේ වයර් මාරු වෙලා කියලා වැඩේ තට්ටු කියලා. ඉතින් මේ මිනිස්සු සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ් කරලා කරනවා මේක නිත්‍ය සංඥාව ඇති කරගන්න මම කියන එක ගන්න. ඊට පස්සේ ආයෙත් වෙල්ඩින් කරලා හදලා දෙනවා මමයා. ආ දැන් වැඩේ හරි. හැබැයි මූ දන්නවා ගෙදර ගිහලා ටික කාලෙකින් ආයෙ පොලිමට මෙයා එන්න ඕනේ. මොකද මේ ගියාට ඔයනේ අපි හදලා දුන්න නිත්‍ය සංඥාවක් නැහැනේ. නමුත් අපි සයිකියාට්‍රික්ස් කියලා දුන්නත් මේ අනිච්ච සංඥාව ගන්න කියලා. මොනවා වෙයිද සයිකියාට්‍රික් සබ්ජෙක්ට් එකට? ඒ නිසා පොතක් ලියලා තිනවා Mark Epstein psychotherapy without the self කියලා. බටහිර සම්පූර්ණ මානසික විද්‍යාව යන්නේ ආත්මයක් නিত্য සුඛව සුබෝ තියනවා කියන අදහසෙන්. දිව්‍යඥාන්තයේ ආත්මේ. ඉතින් ඒක මේ ආසියාකරට ගෙනත් දැම්මට හරියන්නේ නැහැ. මොකද මේ පැත්තේ පැත්තිය නිකන් හරි අහලා තියෙන අනිච්චන් දුක්ඛං අනත්තං කියලා. ඒ නිසා මුස්ලිම් ආගමේ ඉන්න එකට මෙහි ඇවිල්ලා හරියන්නේ නැහැ. මෙහි ඉන්න සාමාන්‍ය මුස්ලිම් මනස වුණත් හරි සෞත්වයේ අනිච්චන් කියලා කියනවා. මොකද මේ මිනිස්සු මේ අහලා තියෙනවා මේක ලාවට වගේ. අපි ඒක ක්‍රියාවත් කරලා බලනවා. අපි මේ තියාගත්ත අඩේට ගත්ත ආස්වාද ප්‍රසවාසී මේ අඩේට ගත්ත වම දකුණ මේ වම දකුණ කරගෙන යනකොට පැද්දෙන හැටි බලන්න යහට මෙහාටයි මේ විසි වෙනවා ඔයගේ සක්ම ඇතුලේ සක්මන කරනකොට පිටිය ගිහිල්ලා හැප්පෙන ඩක් ගාලා සක්මනේ හොඳට යනවා ඒක හරියට මේ බැල්ලොන් චිලාවක යනවා වගේ සංගිලි පාලමක යනවා වගේ ටික වෙලා කරන මේ පැද්දෙන්න ගන්න පරියන්කේ ඉන්නකොටත් ඔය අරමුණේ ආශ්‍රව ප්‍රසාද දෙකේ වෙනස නැති වෙච්ච ගම ඒ ඉතින් මේ මේ දුම්මල පන්දම අතර ගත්ත කපුවා වගේ කැරගෙන පටන් ගන්නවා. එක්ක මේක පාට අත විශ් වෙනවා. නැත්නම් පායට කොහොල්වල පයින්ග කන්නා වගේ හක් ගාලා ගැසිලා හිටිනවා. අකුණක් ගැහුවාගේ වීසියලා වැටෙනවා. මේ ඔක්කොම වෙනකොට යෝගාවචරයේ ආත්මිර තියෙන ආසාව බලනවා. ජීවිතේ තියෙන ආසාව බලනවා. ඒක හඳලා තියෙන්නේ නිත්‍ය සංඥාව මත. දැන් සංඥාව කඩලා පෙන්නනවා. පෙන්නකොට තමයි ඔන්න බුදුහාමරණ කෙරේ සද්ධාව තියනවද නැද්ද කියලා හරියටම චෙක් වෙන්නේ. ඒ වෙලාවේදී බුදුන්ගේ සද්ධාව නැහැ, කයට ආසාව වැඩි නම් පැදුරටත් නොකිය සලුවක සාදාලා නැගිටලා යනවා යන්නේ. ස්ථානෙක විතරක් නෙවෙයි, අරමුණෙන් විතරක් නෙවෙයි, ගුරුවරයෙක් තතයි. මේ මනුස්සත් එක්ක භාවනා කරන්න ගියම් පිස්සු වැදෙනවා කියලා. ඒක නොගියොත්, එතෙන්ට නොගියොත්, එහෙම විකාරයක් ආවේ නැත්නම් භාවනා හරි ගිහිල්ලා නැහැ කියන සයිඩෝ කෙනෙක් ඉන්න බුරුමේ. භාවනා කරනවා නම් පිස්සු කෙලින්න ඕනේ. ඔළුව කැරකෙන්න ඕනේ. අතපය විසිකරන්න ඕනේ. ඉතින් අග්ගඥාමතුරට මම ගම මේ භාවනා කරන අයගේ මෙහෙම අතපය විසිනවා මේ කට්ටිය මේ බය වෙලා ඉන්නවා. ආ අපේ සයිඩෝ කෙනෙක් ඉන්නවා ඒක වෙලා නැත්තම් භාවනා හරි ගිලා නැහැ කියන කෙනෙක් ඉන්නවා. කියලා එක දවසක් යනකොට මණ්ඩලේ නුවරට මට කියනවා මෙන්න මේ බිල්ඩින් එකේ දැන් ගිහිල්ලා බලන්න උඩ තට්ටුවේ පිටිමේ යටි කාන්තාව ඒගොල්ලෝ දිහා බලන ඔය ඔක්කොම පිස්සු කෙල්ල කට්ටිය තමයි උතෙන් දෙන්නේ. නල්ලියනවා, දඟලනවා, උඩ පනිනවා මේ කවුරක්ක ගණන් ගන්න. ඉතින් ඔක්කොම පිස්සු නෑ. ඒක දෙයක් නෑනේ. ඉතින් බිත්තංගොටු ඉන්න එක පිස්සු ගෙලින්න නෑ බෑනේ. දැන් ඔක්කොටම හොරි හැදුනොත් එහෙම ඇඟේ මුළු ලංකාව වෙනකොට සොරි කියන දෙයක් නැහැ ඊට පස්සේ ඉතින් හොරිනේ කාටත් ඉතින් භාවනා මධ්‍යස්ථානට ගියාට පස්සේ අනිච්ච සංඥාව දන්නේ නැත්නම් ළඟ ඉන්න එක්කනට ඔන්න වයර් මාරු වෙනවා සුහංශ ආරේක නවුළු හොල්ලනවානේ ඉතින් මං අහනවා ඔය අවුළු එළුවට ඔයාලට තියෙන මොකක්ද ප්‍රශ්නේ කියලා නෑ හොඳ නැතිලු ස්වාමීන් වහන්සේෙන් භාවනා කරන්න මොකද හරියට එයා මයිත් එක්ක කතා කරලා තින්නේ එයාට හොඳයි කියනවනේ ඔයා මොකද නටන්නේ අනුන්ගේ රෙද්දවල් බලන්නේ මොකටේ අඩුවන දැක්කනම් හිතපන් මේ බුදුහාමුදුරු ඉස්සල්ලාම දේශනා කරේ මේ අනිත්‍ය. කර්මනේ හිටපන්. නැත්නම් මම මේ කියන දේ අහපන්. ඊමණසේ ගෙදර ඉඳලා මේ ආයේ පිස්සු කෙලින්න නෑ. ගෙදර හිටනවා පිස්සු කෙලින්න පිටං කොට ගෙනියනවානේ. මේ නෑ මේ ඕන දෙකට පිස්සු කෙලින්න පුළුවන්. ටිකක් මට්ටම් බැන්නොත් මං ගහනවා. සාමාන්‍ය මට්ටම් පිස්සු කෙලින්න මම මොනක්වත් කියන්නේ නෑ. මට පැනනොත් කියලා කියන ළඟ ගින කට්ටියගේ එක්කෙනෙක් ඇවිල්ලා වල මෙහෙම භාවනා කරනකොට අනිත් එකනේ මූණ ළඟ ඉස්සලා වහිලා මෙහෙම බලන්නේ. අර උගහලා මූට. ආයි මෑණි කෙනෙක් කර උඩ යහතක ඉඳදී තව මෑණි කෙනෙක් බිම් වාඩිලා ඉඳදී අඩියටක් උඩ ඉඳලා පැනලා අර මෑණිය ඉස්සරහට. වහාම පත්තු සීටු ලියලා පිටක් කරලා ආයෙ වෙන පලාතේ පලාතේ එන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය කෙරෙන්න නම් ඕන හැබැයි. ඉතින් හොඳ නෑනේ අර අනික් මෑණියොන්ට අනිච්ච සංඥාව ඇවිල්ලා නෑනේ. අර ලොකු පයින් මෑණියෝ විතර අනිච්ච සංඥාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මෑණියෝලා ඉතින් ඒව දන්නේ නැද්ද? මොකටද භාවනා කරන්නේ? එහෙම තමයි. ඉතින් කවුරු හරි ඉස්සරහ කවුරු හරි පයින්නවනම් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් බැරි දේවල් වෙන්නේ නෑ. නිසා මේ මට්ටම පහින වෙලාවේදී කියන්නේ මේ අනිච්ච සංඥා පහිනලා මේ ලෝකෙ දැන් පෙරලෙනවා. මේක ගිනි ගන්නවා. ලෝක විනාශයට යනවා. මොනවා වුණත් එයා දන්නවා සිද්ධ වෙන දේවලක් කන්න කාටවත් බෑ. දැන් මේ ඇමරිකාව කොච්චර දියුණු රටක්ද කියනවා. මෙන්න සොලියුෂන් එකක් කියන තව දවස් දෙකකින් මෙතෙන්ට ගහනවායි කියලා. ඒ තීදි දාස් ගානක් හැඳි ගෑවිලා යනවනේ. දවස් ගාණක් හැදි ගෑවිලා යන කරණ දෙයක් නැහැ. අපේ වගේ ආවනම් ඉතින් ගණන් ගන්න දසදහස් ගාණක් යයි. අපි ලෑස්ති නැව ලෑස්තිලා හිටියත් මේ දේ වෙනවා. ඉතින් ඒක මේ භාවනාවක් සඳහා නිවනක් සඳහා තමන්ගේ සත්‍ය අවබෝධය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කරනව නම් ලෑස්ති වෙලා යනව නම් නිවන් නොදැක්කට තාම එතකොටම ගැලවිලා. තාම නිවන් දැකලා නැහැ හැබැයි වෙන දෙයකට ලෑස්ති. වෙන දෙයකට ලෑස්ති. උන් ඔය ලෑස්තිකමට කියනවා සූදානම් ශරීරය කියලා. ඔක දක ඔක තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ මුල සිට අග දක්වාම උගන්වන්නේ සූදානම් ශරීරය. ඕක තමයි බුදුජානනාංශයේ අප්පමාදීන භික්කවේ සම්පාදේත මහනි මේකට පසු බාන්න එපා. මේක පිළිබඳ මදේ ප්‍රමාදයට ලක් වෙන්න දෙන්න එපා. අප්‍රමාදීව බලන්න හිටපන් මේ කය වෙනස් වෙන වෙනස් වීම. අඩුම ලංසෝ තමයි හුස්ම වෙනස් වීම. අඩුම ලංසෝ තමයි හුස්ම වෙනස් වීම කියන කාය සංඛාර. ඊට පස්සේ වචී සංඛාර කියලා කියන්නේ හිත ඇතුලේ කරන කතාව. විතක්ක ਵਿਚාර. බලපන් කතා කරන මාතෘකාවක සීමාවක් තියෙනවද කියලා? මාත්‍රකාවේ මාත්‍රකාවට පණින්නේ පිස්සු වෙන්චි වඳුරේ කත්තෙන් අතට පණින්න වගේ මේ මොන හරි දැකපුවාම දඩබඩ දඩබඩ ගාලා කතන්දර හැදෙනවා. දිගට කතාවල් යන. අන්තිම අත අතපයත් විසි වෙන මට්ටමට ඒක දිගේ කතන්දර ගොතනවා. ඊට පස්සේ හිත ඇතුලේ ඔක්කොම දෙකම මේ කාය සංකාර, වචී සංකාර සංසිඳුවට පස්සේ වේදනා සංඥා දෙක පුදුමාකාර දිලක් අදිනවා. ඒක දැකලවත් නැහැ කවුරුවත් මේ යටින් අපේ දුවන්නේ මනුස්ස හොල්මන තුල යටින් තියෙන්නේ අපි මේ වේදනා සංඥා කියන දෙක ඒ දෙකට මොනම දෙයක්වත් ඕනේ නැහැ කය වේදන ඇති කරලා දෙන්න. හිත නරක වුණා නම් ඒක ඉති වේදනාවක් තමයි. නිසා වේදනා જાති දෙකක් තියෙනවා කායික වේදනා මානසික වේදනා කියලා. අපි හිතන්නේ කායික වේදනාව මත මානසික වේදනාව වෙනවා කියලා. නමුත් කායික වේදනා නැති වුණත් මානසික වේදනා තියෙනවා. ඒකට තමයි ඇන්සයිටි, ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, මානසික අසහන, ආතතිය කියලා කියන්නේ. ඔය ජීවුන හැම සැප සම්පත් තියෙන සුකොබ්බෝගේ හැම කෙනෙක්ම ඉන්නේ පුදුමාකාර අසහනයක. පුදුමාකාර ප්‍රේත ලෝකයක් ඒගොල්ලන්ට තියෙනවා. ඔක්කොම සැප සම්පත් තියෙනවා. එකක්වත් බුද්ධ විඳ ගන්න බෑ. අපි හිතන්නම් එහෙමනේ දුප්පත්ලා ඉපදිච්චාම අනේ අපිට අරක තියෙනවා නම් මේක තියෙනවා නම් කොච්චර පිනක්ද පෙර පිනක්ද කියලා ඔක දෙන්න ඔක්කොම දීලා බලන්න වහ කනවා තිය දින සරන් ඒ සමේ මනසින් හදන වේදනා අනිතික අපි මනසින් අනුණ්ඩ දෙන වේදනා අන් කෙනෙක්ට දෙන දුක් කරදර දැනගෙන නෙවෙයි දෙන්නේ වෙන කෙනෙකුට එහෙම හිතනමනාපයක් වෙයි කියලා හිතලා නෙවෙයි දෙන්නේ නමුත් ඒවා වාර්තා වෙනවනේ ඒවා තමන්ගේ හිතේම වාර්තා වෙනවා ওই සුපබුද්ධි කතා කුට්ටි කතාවේ තියෙනවා එයා රාජකුමාරයෙක් වශයෙන් කුමාරිකාවත් වඩගෙන කැම වීමත් ඇති කරන කරත්ත පුරවගෙන යනවා උයන් කෙලියකට හොඳ දවසේ ඉර නැගගෙන ඉන වෙලාව. ඒතකොට තගරසිකී කියන පුත්‍රජානන් වහන්සේ පසිපුත්‍රජානන් වහන්සේ නමක් බිම් බලාගෙන වඩතුරි පාත්‍රය හංගවගෙන හිමීට ඇවිදිනවා නගරෙට. මෙයා නගරෙ ඉඳලා යනවා උයනට. ඒ පිරිස යන්නේ බොහොම ජොලි සැප විඳින මොහොත. මාර සාංශ පිටපාති පුරවගෙන. යනකොට සුපබුද්ධ කුට්ටි ඒ ආත්මේ රාජකුමාරෙක් මේ හාමුදුර දැකලා මේ බලබංග කුෂ්ඨ රෝගියෙක් වගේ ගෙලවලුවේ ඉඳලා පාදම දක්වා පුරවගෙන බිම බලාගෙන නෙද්දකින් විතරක් ලැබිච්ච මනුස්ස ජීවිතේ සැප ගන්න දන්නේ නැහැ කියලා කෑරලා කෙලපිඩක් දාන. ඒ අර ඉන්න සම වයසේ කට්ටියට පේන්නේ. අපි අපි රස විඳින කට්ටිය. අපි ජොලි ජොලි බට්ටෝ. එදා ඉඳලා බුද්ධ වස කොච්චර දෝ ගාණක් අපායේ තැවිලා තැවිලා තැවිලා තැවිලා ගෞතම සරුවචන ශාසනයේ මුළු ඇඟ පුරාම කුෂ්ඨ රෝග තියෙන හිඟන්නේක් කියලා ඉපදුනා. කුෂ්ඨ රෝග නම නම තමයි කුට්ටි. සුපබුද්ධ කියනවා එයා ඉන්න තැන නිතරම ආංගිරි ගන්නවලු ඇඟ පුරාම ඇඳුමක්වත් තැන ඉන්න මේ කාටක බුදිය ගන්න දළු රෑවත්. මිනිස්සු ඇහැරවන සුළුයි. කෑ ගහනවලු. ওই හොරියදිච්ච බැල්ලියෝ ඉන්නේ ওই කහනවා කහනවා කහනවා කන ඒ වගේ. එන් දවසක් බුද්ධ ජානසෙ මෙන් බණ කියන තැනට මෙන් ඇවිල්ලා මේ බණක් කියනවා අහලා එහෙම ඒ ආසනීයම සෙනඟ පිළිවෙල ඉවරෙච්ච ගමන් සෝවන් වුණා. සෝවන් වෙලා යනකොට පැටියෙක් වදපු දෙනක් ඇවිල්ලා ඇනලා මැරුණා. මැරුණ පස්සේ සංඝයා ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඊයේ මේ ඇවිල්ලා අර හිඟන්න යනකොට ඔබ වහන්සේ ඉසුතු කියලා ගියානේ අනේ මනුස්සයා මැරිලා බුදුන්සේ ස්නාහන් කළා කියනවා මේ වෙනකොට තුසිත දිවි විමානේ සෝවාන් උත්තමෙක් විදිහට වැඩ කරනවා. හරියට මඩ ඇඳුමක් ගලවලා පිරිසිදු ඇඳුමක් අඳගත්තා වගේ ඉහළම තලයක ජීවත් වෙනවා කියන්නේ. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ අපි එකට ලෑස්තිලා ඇවිල්ලා පැවිදිවිල ඔබ වහන්සේගෙන් බණවනවා අපිට නිවන් දකින්න බෑ. මේ ඒ වෙලාවේ බට්ටියක් හොයන ආපු හිඟන්න නිවන් දකින්න. ඒ ඉතින් පෙළඹින තමයි. ඊට පස්සේ තන මෙච්චර නිවන් දකින්න පුළුවන් මිනිස්සු ඇයි සාන්ද්‍ර මෙච්චර මේ කුෂ්ඨ රෝගයක් හැදලා මේ තරම් අතපල්ලේ වැටෙන්නේ. අතපල්ලේ වැටෙන්නේ අහවල් දවසේ. තව කෙනෙකුට හිතනවා තව කෙනෙක් පහත් කරලා. කියලා පිටක් දානවා බිමට. චී මෙහෙමද තරුණ ජීවිතයක් ගත කරන්න ඕනේ. මෙහෙමනේ ඉන්න ඕනේ. අපි වගේ ඉන්න ඕනේ මේ හිඟන්නේක් වගේ මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් මේ වගේ අනුන්ට වෙන දුක් අපි දෙන දුක් අපි දන්නේවත් නැහැ. ඒක අපිට එනකොට අපිට තේරෙන්නේ නැහැ. ඒකම සංඥා වේදනා සංඥා දෙක ඕනේ මිතුරෙක් හතරෙක් වශයෙන් පෙන්වන්න පුළුවන්. හතරෙක් මිතුරෙක් වශයෙන් පෙන්වන්න පුළුවන්. මේ දෙන්න කරන සෙල්ලම දිහා බලනකොට බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා සංඥා මට්ටමේ නම් ගොඩ ගන්න පුළුවන්. ලෙඩේ පටන් ගන්නෙ සංඥා මට්ටමේ. ඒ සංඥා වැඩි කල් එක දිගට පැතිරුවොත් ඒක චිත්ත මට්ටමට වැටෙනවා. ඒ ඒ අබ්බැහියකට වැටෙනවා. ඒ මට්ටමේදී ගොඩ ගන්න අමාරුයි. ඊට පස්සේ දිට්ඨි මට්ටමට වැටෙනවා බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න පුළුවන් වෙන්නේ අර සංඥා මට්ටමේ තියෙනකොට තමයි. නිසා අයින් කරන්නත් ඕනේ සංඥා මට්ටමෙන් තමයි. මේ මොකද්ද කරන්නේ? අපිම ගන්න නිමිත්ත නිට්ටයයි කියලා ගන්න මේ නිමිත්ත අනිච්ච වශයෙන් බලන්න. වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීමමයි වාර්තා කරන්න ඕනේ. අරමුණ දිහා බලනකොට අරමුණ මේ මේ විදිහට වෙනස් වෙනවා. මේ අරමුණ කියන්නේ අපිට ගොඩේන්න උදව් කරපු අඩේ. කාමේසා කාම සංඥාව අයින් කරන්න උදව් කරපු අඩේ. අරමුණ නිමිත ඒක දිහා බලලා ඒක වෙනස් වෙන බව ලියන්න නම් කියන්න නම් අහලමදි හිතට අරගෙනමදි හරියටම භාවනාදීක බලන්න යන්න ඕන සූදානම් ශරීරේ. ඒකල දැකපු වෙලාවේ වාර්තා කළොත් භාවනා එතනින් එහාට පටන් ගන්නෙම අර ඊයේ කමටහන් සුද්ධ කරපු මට්ටමෙම තමයි. කියා ගන්න බැරි වුණොත් ආයෙ බිඳුවට බහින. ඒක නිසා මෙතෙක් කරගෙන ගිය භාවනා වැඩපිළිවෙලේ දියුණුවක් බලන්න නම් අපි ස්ථිරයි කියලා හිතාගත්ත මේ ඉඳගෙන ඉන්න කය කොච්චර ඉක්මනට වෙනස් වෙලා යනවද? මේ පටන් ගන්නකොටම ආමාරුවෙන් අල්ලගත්ත ආනාපාන දිහා බැලුවොත් කොච්චර ඉක්මනට වෙනස් වෙලා යනවද? ඔය කරදර කරන්න එන සද්දේ කොච්චර ඉක්මනට වෙනස් වෙලා යනවද? ඔය අපිට වද දෙන වේදනාව කොච්චර ඉක්මනට වෙනස් වෙලා යනවද? අපිට කලබල කරන මේ හිතවිලි කොච්චර ඉක්මනට වෙනස් වෙලා යනවද? මොකටි මේව ගැන කතා කරන්නේ? මේ ඇවිල්ලා යන කට්ටිය ගැන මොකටද කතා කරන්නේ? මේකේ විනාශ වීම දකින්න ඉස්සලා මූල කර්මත්තාන්ට සාපේක්ෂව. දැක්කට පස්සේ එන ඕනම දෙයක නිච්ච සංඥා වෙන්නේ ඉවීම තමයි දකින්නේ. ඉතින් මේක බුද්ධ ඥානසේ සාධාරණීකරණය කරන්නේ එන සියලුම දේ දුක් එන සියලුම දේ දුක් ඒකේ විනාශය කියලා කියන්නේ දුක නැතිවීම. ඉසා එන බෙද එන දේට කැමති වෙනවා කියලා කියන්නේ දුකට කැමති වෙනවා. ඒකේ ගෙවෙනවා දකින්න කැමති වෙන්නම් අනිත්‍ය දකින්න ඕනේ. එතකොට ගෙවෙන්නේ දුක්. එන තාක් එන්නේ දුක්, යන තාක් යන්නේ දුක්. ඒ නිසා යන පැත්ත බලලා අන්ත්‍ය දැක් ගැනීම සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා